යෝගාවතර මහා සංඝරත්න මහත්මයයි මේ පාස්නාත් සම්බන්ධ කරනටි වෙන සුරාග චාරිත්‍රයක් වශයෙන් පවත්වාගෙන යන ධර්ම සාකච්ඡාවටයි මේ අද ප්‍රශ්නේ අපි මේක අතහමාරෙන් පටන් ගත්තා නම් මේ වෙනකම් පවත්වන්න බලාපොරොත්තු මේ මූලික විනාඩි ස්වල්පය චාරිත්‍රයක් වශයෙන් අපි විවස්ථාව සිහිපත් කරගන්න ගන්නවා ඊගාවට පාරේ පැමිණිච්ච ධම්මපද ගාථාවකුත් ඒ අටුවා කතාවත් ඉදිරිපත් කරගෙන ස්වභාවය අභිමතයේ පරිදි විවෘත ධර්ම සාකච්ඡා බාරපත් කරගන්නයි මෙතෙක් කරකැවිලා ආවේ.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 සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුයි. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී ආසනි අසාසනික අදහසකින් තොරව සාසන પરමාර්ථයන් හදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීදී ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු බිරිසකින්ද සාසන પરමාර්ථයන් වෙත සිත දුන් සම්බුද්ධ දේහිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණනෝ නැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මේ යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛාසාජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහය ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත බෙහෙදෙන්තර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. එම උදාර ව්‍යාපාරයට භව්‍ය සම්පන්න හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන් ඇතුළත් කොටගත යුතු වෙයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුතුන් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය චීවර ධාරණාදී කුඩා මාත්‍රතුන් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා මේ වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද ඒ නිතමාර්ථයේ වැළහි යාමට හේතු ගන්න හේින්ද සමානගත හේතු ඇති පිළිසක් විය යුතුය ජීවිතයේදී කාවිසින්නුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මේ භික්ෂු භික්ෂු සම්බන්ධ නොවිය යුතුය. මේ පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයේ බාධක කිසිම පින්කමකට උත්සව ආදීකට මේ පිරිස සම්බන්ධ නොවිය යුතුය. අරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියේ සාධන සෑම අධ්‍යාපනයක්ම දිය යුතු නෙහි. යෝගාභ්‍යාසාශ්‍රමයන් හිිත යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දිනු කළ යුතුය. නිම කල්යාණාධ්‍යාසයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වනෙහි පිළිසුදු පැවතුම් දිනු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදී සම්පූර්ණයෙන් දුරු කළ යුතුය. ඊව මේව කෝ රාජකුමාර පංජමානි ප්‍රදානං යානි ඉද රාජකුමාර බික්ඛු සද්දෝ හෝති සද්ධාදි තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අත්තාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාතිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ක්‍ධිමාය ප්‍රධානක්ඛමාය අසතෝ හෝති අමායාවී සතා යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්බක්ඛජාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා ධල්ලපරක්ඛමෝ අනික්කිට දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤා හෝති උද්‍යත්තේ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංචපදානං ඥානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානියෝගී භික්ෂුකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා ඒන් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝ පිසෝදෙත්තා පබ්බාජේත යයි වදාළෙන් පැවිද්ද ලබා ගන්නට පැමිණිය වූනොත් ඌ ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූ දසසිල්ලා සීලයක පිහිටුවා පඬු පලාසයක වශයෙන් සුදුස්තනක නවත්වා එරණ බණදාම්මා වත් පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයේ සමර්ථ වූවම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රෞද්ධා දෝහාදීන් හෝ ಗುಣ පින් නැති අනුවන සදහ නැති කුසීත කම්මාදී අභාගයකින් යුක්ත වූවන් පඬු බලාට මන්ති නිවත් කළ යුතුය. ಜಾති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමක ඇසුරෙන් කුසල් පිරි අකුසල් වැඩේ නම් එබඳු කවරකු ඔබ ආශ්‍රය නොකර යුතු බව වදාළෙහි තපකරුකමට හෝ පැවිදිකමට ගන්න ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී විසේ ලජ්ජී ධර්මයන් වෙනසී ආදී හේයින් පරීක්ෂා කොට භාරගත යුතුය. පිටතින් මේ අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මනරින් කරුණ විචාරාම සුතුසු බාරකාරාදීන් ඇතිවිතම ඇතුළත් කරගත යුතුය. පිටතින් හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් ධල්ලි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රමී මූලස්ථාන ප්‍රධානානුසාරක මහින්පාණන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං පිසමනුපස්සාමි යං ඊවං මහතෝ අනත්ථාය සංවත්තති යතයිදම් භික්ඛවේ පාරමිතතා. යයි වදාළෙහි සර්වනාර්ථිත හේතු පාරමිතාශ්‍රය විසුකුරු සපොන් මෙන් බහැර කොට සුද්ධා සුද්ධේ සංවාසං කප්පයවෝ ප්‍රතිසතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයන් නිපීතා ඒබඳු ලජ්ජී සමගම ධර්මාංශ සම්භෝගවල යෙදී යුතුය කලට සුදුසු පරිදි සික්පද මැදීමට කිසිවකට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාදී තබාවදාළ සංගණ්‍යත්‍ය තිහිකොට කුඩා මහත් කිසිදු සික්පදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්චිකුම් සීලයේ හොඳින් අසා බලා දැනගෙන කිකීව අන්දම් යනාදී ගාථාවලින් දැක්කන පරිදි හොඳින් දැකිය යුතුය. වත්තං පරිපූර්ෙන්තෝ නසීලං පරිපූර්ති යනාදී ධර්මයන් සීකොට තේර මජ්ජිම නාවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනගෙන අනතිමානීව අනලස්ස සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර ගත පැවතුම් හා කුවනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දැනගෙන තරදනු ගතිය කොහොන්වත් නොපුරා සාස තාන්ත දාන්තෝ උජුපටිපන්න භාවය පුරුදු කළ යුත්තාහ කම්මැදී බණ කීමාදී අසාකට යුද්ධය හොඳින් දැනගෙන හිතුවක් කාරකන් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දෑයෙහි යෙදී යුතුය. නිද්දාරාමතා, භස්සාරාමතා, කනසංගනිකාරාමතා ආදී සාධන පරිහාන කර ධර්මයන්හි නොයේදී දිදිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දස කතාවත් තුළින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදිය යුතුය. දිනක් පාසා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් දැනුගෙන නිතර සීකල යුතුය. පරියාප්තියෙන් වෙන්න ප්‍රතිපatti ප්‍රතිවේද සාසනත්වයේ වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පරියාප්ති ධර්මයේ උත්හානියද ධාරණයද කළ යුතුය. ප්‍රතිදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා සුසුසේ සලකා අනනුලෝමික ගී සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණ ආදියට හසු නොවන සේද ඔවුන් සමග සම්බන්ධය වැත්තිය යුතුය. මේ කියවන්නේ දින අපේ යෝගාසන කතිකාවතේ පළවෙනි අංක 26යි අපි අනිද්දාගේ 27 සිට 57 දක්වා ඉදිරිපත් කරගන්නවා කියන මතක් කරගැනීමත් එක්ක අපේ විවස්ථා කීමයන් කමිටු සමාප්ත වෙනවා.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 මැඩ ඔහු ඒ කලන මිතුරා සමග සතුට සිත් ඇතිව සිහි ඇතිව වඩවට හැසිරෙන්නේය එවත් හැරට සුදුසු දේ කිරීමෙන් නුවණැති සමග වසන්නන්ට සුදුසු වූ මනා පැවතුම් ඇති වේරයු කලන මිතුරෙකු ලදහොත් මහ වනයේක පවා තී වග ආදී දරුණු සතුන්ගෙන් වන උවදුරු හා රාග දෝෂ මෝහ ආදී විසම කෙලෙසුන්ගෙන් වන උවදුරුද මැඩ පවත්වා ඒ කලන මිතුරා සමග සතුටු සිත් ඇතිව සිහි නුවණ ඇතුව විසිය යුතුය. නිපකං නම් නුවණය තනට සුදුසුසේ තැනට සුදුසුසේ යොදන නුවණය එළඹ සිටි කටයුත්ත නිසි අයුරු පිරික්සා කළ හැකි නුවණය සහායං නම් සහායකුය සමග වන්නට සුදුසුද යහපත් පැවතුම් ඇත්තා වූද නුවණ හා වෙරැත්තා වූද කරන මිතුරෙකුය සබ්බානි පරිස්සයානි නම් සියලු උවදුරුය දරුණ සතුන්ගෙන් හා කෙලසුන්ගෙන් වන පීඩාය අභිබුය්‍ය නම් මැඩගෙනය මිනිසුන් නොදවසෙන මහ වනයක වෙසෙන විට පවා තීවගාදී ධර්ම සතුන්ගෙන් වන උදුරු වලින් හා රාග දෝසාදී විසම කෙලෙසුන්ගෙන් වන උදුරු වලින් වැළකීමය. සතිමානම් සිහි ඇතිවය. කටයුතු දෑ පිරික්සා බලා සීනුවලින් යුතුව විසීමය. අපවාදවක අතුරනකයි විවරණය බලන්න. කලන මිතුරෙකු සමග හැසිරිය යුතුය. පන්දීයක් වහන්දාරබ පාරිදීයක රක්කීත වෙන නොත් රක්කීත වෙන නොචේ ලබේත නිපකං සහායං සද්ධින් තරං සාදු විහාසාදු විහාරි දීරං රාජාවරත්තං විජිතං පහාය ඒකෝ තරේ මාතං කරන්නේව නාගෝ අන්වය නිපකං සද්දෙන් චරං සාදු විහාරින් දීරං තායං තේනෝ ලබේත විජිතං රට්ටං පහය රාජා ඉව මාතංග රඤ්ඤේව මාතංගෝ අරඤ්ඤ ඉව නාගෝ ඉව ඒකෝ චරේ වාචේ නුවණැති නුවණැති විසුමට සුදුසු කලන මිතුරෙකු නොලදහොත් හුදකලාව තනිම තනිවම විසිය යුතු අර්ථ දුවනැත්තා වූ සමග හැසිරෙන්නට සුදුසු වූ යහපත් පැවතුම් ඇති වෙර ඇති සහායකු කලන මිතුරෙකු. ඉදින් නොලැබෙන්නේ නම් සතුරන්ගෙන් දිනාගත් රටහැර පියා වනයට ගිය රජ මෙන්ද වනයේ හුදකලාව වෙතන මාතංග නම් ඇතුමෙන්ද හුදකලාව හැසිරෙන්නේය. තැනට සුදුසුසේ තැනට සුදුසු දේ පිරික්සා කරන නුවණැති සමග වසන්නට සුදුසු වූ යහපත් පැවතුම් ඇති වෙර යුතු කලන මිතුරෙකු නොලදොත් සතුරන් පරදවා දිනාගත් රජය හැර උදකලාව වෙනට වැද තපස් තපස් වෙත තපස් වත යෙදුණු රජ මෙන්ද වනයෙහි උදකලාව හැතිරෙන මහාතංග ඇතුමෙන්ද උදකලාව විතිය යුතුය රාජා ඉවනම් රජ මෙන්ය සතුරන් පරදවා දිනාගත් රටක රජ රටක රජ මෙන්ිය තැනට සුදුසු නුවණ හා යහපත් පැවතුම් ඇති කර්ණ මිතුරෙකු නොලදොත් එරට රජය කිරීමේ විපත දැක රජකම හැර වනවැද තපස් වත රැඳි උදකලාව වෙතෙන රජ මෙන්ිය මාතංගෝ නාගෝ ඉවනම් මාතංගනම් නා එත් රජ මෙන්ිය මාතංගනම් පාරිලෙය්‍යක වනය අසුරු කොට රක්කිත වනයෙහි වෙතෙන ඇත් රජය පාරිලෙය්‍යක වනයේම රක්කිත වනය පිහිටියේය. ඒ වනය ඇතුන් විසින් තක්නාලද හේයින් රක්කිත නමින් හැඳින්වේ. පාරිලෙය්‍යක නමින් හා මාතංග නමින් හැඳින්වෙන ඒ ඇත් රජ ඇත් සමූහයෙන් වෙන්ව හුදකලාව රක්කිත වනයෙහි වෙසේ. පාරිලෙය්‍යක නම් වනයෙහි වැඩ සිටි බුදුරජාණන් වහන්සේට තෙමසක් මුළුල්ලේ ඒ ඇත් රජ සුදුසු වේලේ තෙල් පෑන් උණු පෑන් පිළිගන්වා පළතුරු පුදා සැප විහරණයද සැලසුවේය. අනුවන ඇතුරෙන් වැළකීම උතුමිය 500ක් වහන්දා අරබ පාරිලෙයක රක්කිත වෙන. ඒකස්ස චරිතං තේයෝ නත්ති බාලේ සහායතා ඒකෝ චරේන ච පාපානි කෛරා අප්පෝසුකේ अप्पोत्तुक्को मातरङ्ग मातङ्गरण्येव नागो अन्वय ඒකස්ස චරිතං තේයෝ බාලේ සහායතා නැත්ති මාතංග රඤ්ඤේව මාතංගෝ අරඤ්ඤේ ඉව මාතං අරඤ්ඤේ මාතංගෝ නාගෝ ඉව අප්පෝ සුක්ඛෝ ඒකෝ චරේ පාපානි දච කෛර වාච්‍යේ හුදකලාව තනිව විසීම ඊතා උතුමිය අනුවලයා කෙරෙහි සහාය භවෙක් නැත්තේය අර්ථ එකලාව හෙවත් තනිව විසීම ඊතා උතුමිය අනුවනයා කෙරෙහි සහාය බවක් නැත තඬ මද හා මුක් මගට පැමිණිය යුතු පිළිවෙල නොදැන නොරක වෙදෙන මෝඩයා සමග ඇතරීම් කතාබස් කිරීම එක්ව විසින් වශයෙන් දැක්වෙන යාළු බව නොමනාය. ඒහි රක්කිත වනයේ උදකලා විසින මාතංග නම් වූ පාරිරයක ඇත් රජු මෙන් පිරිත් පරිහරණයේ මද වෙර වැඩිම කුදු නැතිව පිරිත් රැකීම් බැලීම් හැසිරුවීම පිළිබඳ ආශා දුරුකොට උදකලාව වසන්නේය. ඔහු පවු නොකරන්නේය. ඒකත් චරිතං තේයෝ නම් එකලාව හෙවත් තනියම විසීම ඊතා උතුමිය. තැනට සුදුසු නුවණැත්තා වූද සමග වසන්නට සුදුසුද යහපත් පැවතුම් හා වෙරැත්තා වූද කරණ මිතුරෙකු නොලදෝ උදකලාව විසීම ඊතා උතුමිය. බාලේ සහායතා නැති නම් බාලයා සමග සහායව ඇසුරු කිරීමක් නැති බවය. බාලයා මෙලොවින් හා පරලොවින් සැලසෙන යහපත නොදත් අනුවනයාය. බාලවග හතරවන ගයේ විවරණේ බලන්න. සහාය නම් සමග හැදීමෙන් හා කතාබස් කිරීමෙන්ද එක්ව විසීමෙන්ද පැවැත්වෙන යහළු ක්‍රමය. නුවණැති කලන මිතුරෙකු සමග විසිය යුතු බවද කලන කලන මිතුරෙකු නැතිනම් හුදකලාව විසිය යුතු බවද අනුවණයා කෙරෙහි සහාය බවක් නැතිව තනියම විසීම කුතුම් බවට දක්වා මේ 9 10 11 තුන්ගය වදාළ තේක ඒ නිදාණය විවාදයක් සංසිඳීම 500ක් වහන්ද ඇරබ කොතමෑනුවර ගෝතිත සිටුතුමා විසින් කරවන ලද මනරම් වේර ගෝතිත නමින්ම හැඳුනුනි මේ වේර විනයධරය ධර්මකතිකයයි වියක් තෙර දෙනමක් වැඩ සිටිති. විනයධර තෙර විනයෙහි මනා දැනුම් ඇත්තෙකි. ධම්ම කතික තෙර ධාමෙහි මනා දැනුම් ඇත්තෙකි. ඒ දෙනමතම 500 500 සිසු පිරිස් සිටිති. ධම්ම කතික තෙර අත්පත් ගෙය එවත් වැසිකිළියේ වරුණේ ඉදිරි පැනිට්ට එවත් වතුර ටික ඉවත නොදමා වඳුන වඳුන නොනවා වරුණ නොනවා තබා වැඩියේය. විනය රෙගුලාසියක් කඩකලේ යයි විනයදර පෙර ඒක දොස් නැගේ. විනයදර තෙරුන්ගේ දොස් නැගීම විවාදයකට පෙරළුණි. එය සංසිඳ වීමට රජ ඇමති ආදී හලෝ තෙරුවන් සරණයි. මේ ස්වාමීන් වහන්සේ සුබෝදයසනා අපි එනම් මෙහෙන් සම්බන්ධ වෙන්න. හොඳයි හොඳයි අපි සාකච්ඡාව පටන් ගන්න තියෙන්නේ අද ධම්මපදයේ නාග වර්ගයේ ગાථා ටිකක් තමයි අපි සාකච්ඡාවට ගත්තේ. දැන් ગાථා විවර වේගෙන එනවා අපි විවරණයට බයිනවා. විනේතර තෙරුණුගේ දොස් නැගීම විවාදයකට පෙළුණි. එය තන් සිඳ වීමට රජ ඇමැති සිටුවාදී මයෙක් දින කළ බෑයේ සඵල යෝගියේය. බුදුරජාණන් වහන්සේගේ අවවාදයටද නොනමුණා වූය. ඔවුන් සමගි නොවු නිසා බුදුරජාණන් වහන්සේ හුදකලාව පාරිලෙයක වඩයේ වූ රක්කිත වනරොදට වැඩ නුදුරු ගම ඇතුළු කොට වෙතෙති. ඒ වෙල පාරිලෙයක නම් ඇතා බුදුරජාණන් වහන්සේට උවට නෙහි නියලුනි. ඒ ඇත් රජ සුදුසු වේලේ සිටිපැන් උණුපැන් පවා සකස් කොට පිළිගන්වයි පරතුරු ආදී කුදයි. සැප විහෙරෙන සලසයි. පසුව බුදුරජාණන් වහන්සේගේ අවවාදයට අවනත වූ ඒ දෙපතම සමගි වූහ. බුදුරජාණන් වහන්සේ කමා කරවා ගැනීම සඳහා ආනන්ද තෙරුන් වහන්සේ සමග ඒ ඒ දෙස් වැසි 500ක් දෙනා වහන්සේ එහි වැඩියාහ. ඒ වහන්සේ බුදුරජාණන් වහන්සේ වැද සමා කරගෙන එකත් පතක සිට මෙසේ සැලකලහ. වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ වෙන හුදකලාව වැඩ සිටි තේද වත්පිළිවෙත් කෙසේ ලදද බුදුරජාණන් වහන්සේ මහණෙනි මේ වෙන වෙතින පාරිලෙය්‍යක නම් ඇත්රජ කලමනාවත් කෙරේය එබඳු සහායෙක් ලදොත් එක්ව විසීම යහපත එබඳු කලන මිතුරෙක් නොරද හුදකලා විසීම විසීමම වනා යයි වදාලේය ඒ නිමිති කොට මෙහි දැක්වූ 9 10 11 තුන්ගය වදාරා ඒ 500ක් දෙනා වහන්සේම රහත් ඵල පීදුසේක. ඔය තිස්සල ගාතා කිව්වේ නැහැ කියලා මගේ හිත. නාගවගේ පටන් ගන්න තිබුණේ අපි. නිරවගේ ඉකට බලලා තිබුණේ නැහැ. අපි ජීවිතේ කියන්නේ වර්ධිත කතා ඇට ඇරෙන්නේ ඊළඟ තාරකාමයේ වන්දිතට කිව්වේ. මේ කියන්නේ කොහොම හරි මොකද බොහොම ප්‍රසිද්ධ කතාවක් ඒ වගේම හුඟක් ශාස්ත්‍රුන් වහන්සේලාට මුණ දෙන්න වෙච්ච ආයතනගත වීමේ තියෙන ආදීනව පෙන්වන කතාවක් ඒ කියන්නේ මේ අපේ ආතනි බුදුරජාණන් වහන්සේ වචනින් කියලා තියෙනවා ආසවට්ඨානීය ධර්ම කියලා જાතිය. <clears throat> ආසවට්ඨානීය ධර්ම කියලා කියන්නේ එතන මෙත්ත එතන පල්ලෙන එතන කුණු වෙන වතුර විලක් වාගේ බවටපත් වෙනවා සාසනෙ. නැත්නම් සංස්කාරයක් නැත්නම් ආයතනයක් ධර්ම හතරක් වෙනකොට ඒ ධර්ම හතර එනකොට ඇතුළේ කුණු වෙන්න පටන් ගන්නවා. ඇතුළේ ආරවුල් වෙන්න පටන් ගන්නවා. වියවුල් වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා මේ බෞසුත භාවය, චිරාත්මත්ම භාවය, පිරිකර පිටිසර පිටිස වැඩිවීම සහ ලාභ සත්කාර වැඩිවීම. මේ ලාභඤ්ඤ මහාන්තතා බෞසුතතා චිරාත්‍රඥතා අනිත් එක මේ පිටිස තමන් මේ ලොක්ක වෙන තමන් ලොක්ක වුණාට පස්සේ තමන් යටතේ ඉන්න පිටිස වැඩි වුණාම ඒ හැම කෙනෙක්ම ඒත් අංගෙන්න පටන් ගන්නවා. අංග ඇවිල්ලා ඒ ගැට්ටික ධර්ම ක්‍රියාත්මක කරනවා. ඒකට අර බුදුහාමුදුරු දේශනා කරපු දේ හෝ සම්මුතිය ඌවා ඉතින් කමන්නේ මට මගේ පිරිසක් ඉන්නවා මම කියන විදිහට කැමති ඒගොල්ල. ඒ නිසා මට ඕන විදිහට මම කරනවා. මට ඕන තරම් ලාභ සත්කාර දෙන නිසා කාටවත් මම බඳින්න ඕනේ මට පුළුවන් මගේ පිරිසට කන්න බොන්න දීගෙන ඉන්න. ඒකෙන් මට බෞසුතතාවයේ තියෙන නිසා මට බණ කියන්න කවුරුත් ඕනේ නැහැ. මම චිර රාත්‍රඥ මට මෙච්චර වස්කානක් වෙනවා. ඉතින් ඊට පස්සේ ওই කාරණා හතර තමයි අපි සාමාන්‍යයෙන් මේ තතමන්ට හදන්නේ ගන්න හදන්නේ ওই හතර තමයි. ගත්තට පස්සේ ඔතනින්ම කෙලවෙන්න පටන් ගන්නවා. ඒකයි මේ මේ ආසවට්ටානේ ධර්ම කියන්නේ. මොක විනය උගන්වනවා විශේෂයෙන්ම පරිදම් මේ සමන්ත පාදාතිකාවේ විනය අටුවාවේ මුලදිම පෙන්ලා දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා ආසවට්ටානේ ධර්ම හතරක් තියෙනවා. ඒක හතර ආපු දවසේ ඉතින් සාසනය අවුල් තමයි. සාසනය විතරක් නෙවෙයි ඕනේ මේ ආයතනයක මධ්‍යස්ථානික දෙපාර්තමේන්තුක සංස්ථාවක එක එකන එක එකන තම තමන්ගේ වැඩ පුරුදු වුණාට පස්සේ ඉතින් ඒගොල්ලෝ අලුත් පාරවල් හොයනවා. ඒ අලුත් පාරවල් හෙව්වට ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර මුල් වෙච්ච ගරු කටයුතු කුද්දලයන්ගේ මූලික අදහස විකෘති කරන්නේ නැතුව. විකෘති කෙරුවොත් ඒ අතන තව දිනු වෙන්න පොතක් තියෙනවා. ආයතනයේ ගුණුව තියෙනවා. ඉතින් හැමදාම යටහත් පහක්ම තියෙනවා. මේ ආසවත් තහණිය ධර්මාවට පස්සේ බේරන්න බෑ. ඉතින් අද කාලේ ආදවට්ටානිය ධර්ම ගැන එච්චරම කතා කරන්න දෙයක් නැහැ. මොකද සරුවච්චන්හන්සේ වැඩ ඉඳ ඇති ජීවමාන කාලේ වෙච්ච වැඩක් තමයි වෙලා තියෙන්නේ. එක හාමුදුරනමක් විනයදරයි අනෙක් හාමුදුරුවෝ බෞසුතයි. මේ එකම සාසනය. විනයදර කෙනා බෞසුත කෙනාගේ වැඩ ගණන් ගන්නෑ. බෞසුත කෙනා විනයදර කෙනාගේ වැඩ ගණන් ගන්නෑ. එහෙම නැත්නම් එක්කෙනෙකුට එක්කෙනෙක් උඩින් ඉඳ හදනවා. ඊට හැම දෙන්නටම ඒ කියන්නේ මුල්වරියෙම ඕනේ. මුල්වරිය එකනේදී ඉතින් මුල්ලවරේ ඉන්න හැම කෙනාම විනයතරකාරක් කියනවා මමයි මට මුල්ලවරේ වුණා. එතින් කියනවා බෞසුත කෙනෙක් කියනවා මට මුල්ලවරේ වුණා කියලා. ඉතින් ඒ ඇති. අර පිටිපස්සේ ඉන්න කට්ටියට පේනවා මේ මොකද වෙලා තියෙන්නේ මේ ඉහළම ඉන්න හොඳටම දන්න විනය දන්න ධර්ම දරා දත්තු මේ සාමාන්‍ය මේ පොරිම වතුරට දාපුවම ගහන්න නගලන මාළු වගේ දඟලන ස්වභාවය. ඉතින් පස්සේ තරුවත් යනන්ත මේක අල්පෝත්සුකව මේක සමනය කිරීමේ අදහස අත්හැරලා දාලා තමයි මේ පාර්ලියේ වනයේට යන්නේ. එතකොට යනකොට තමයි ගෝසිංග වනේ ඉන්න ඔය අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු අනුරුද්ධ රහත්ල තිබුණා ස්වාමීන් වහන්සේ. ඒ තුන්නම දකිනවා ඒ තුන්නම බොහොම සුළු පිළිදා තුන් දෙනා තුන් දෙනාට එකඟයි. ඒ කට්ටිය තුන් දෙනා කවදාවත් එකිනෙකාට කතා කරන්නේ නැතිලු. හරියට පසළොස් දවසේ අමාවක දවසේ රෑ මේ වගේ එකතු වෙලා උදේ වෙනකන් ධර්ම සාකච්ඡා කරනවා. එච්චරයි. ඊට පස්සේ ආයෙ කතා කරන්නේ. ආයෙත් දිගටම භාවනා කරනවා. එක එකන බින්දපාත කරගන්න, එක එකන දවසේ කුටි සුද්ධ කරගන්නවා. දෙන්නටම කරගන්න බැරි වැඩක් හම්බුනොත් මේ වතුර කඩ උස්සන්න වෙනවා විශාල බැරල් එකක් තියෙනවනේ එක්කෙනෙක් ගිහිල්ලා වතුර පුරවලා කද්දන්ඩක් දාලා අතින් සම් කරනවලු එන්නේ. ඒකට අනිත් එකන දන්නවා මේ උස්සන්න බැරි බරකටයි කතා කරන්න කියලා දින්න එක තුල වතුර එක ගිහිල්ලා තිබ්බා ගියායන්. ආයේ නෑ මේම මේ අහන්දයි බොහොම ස්තුතියි පිංසුත් වේවා තුන්දරපත් කරලා වැඳිලි මොකක්වත් නැහැ. ඉවරයි. එනත වෙන මොනාරි කටයුත්තක් තියෙනවනේ මේ අත්ින්සන් කරනවල විතරයි. ඉතින් බුදුදෙනාට හරියට ಗುಣ තේරෙනවා. ඒ තුන්දෙනාගේ වෝෂින්ගවන්නේ තුන්දෙනාගේ ඊට පස්සේ ගියාට පස්සේ ඇත්තෙක් සර්වඥාසුරු උපස්ථාන කරනවා. හරි විචිත් කතාවල් තියෙනවා. ඒක මේ දීදණ්ඩ පාගගෙන අනික් ලීදණ්ඩෙන් හොඳේ ගාලාගෙන අර පාවගත්ත ලීදණ්ඩේ මේ ලීදට අත අතුලනවා. අතුල අතුල අතුල අතුල ගින්දර උපදිනවා. උපදලා දඩ ගොඩාක් ගෙනල්ලා ඒකට දාලා ගිනි කොට උඩට මහ ගලක් අතාරිනවා. අතහැලා අර ගිහි ගල පුපුරු ගහන කර රත් කරුවට පස්සේ ගලට ඇතුලෙච්ච පුංචි පොකුණත් ගල පෙරලනවා. පෙරලගුවාම අර පොකුණේ තියෙන වතුර ඉති පැහෙන්න පටන් ගන්නවා. ගියා බුදුහාමුදුර ළඟට ගිහිල්ලා සංඥා කරනවා වතුර පැහිලා කියලා. ඉතින් බුදුහාමුදුරල බෑම් පහසු කරනවා. භාවනා කරනකොට ළඟ තියලා ඉඳන් කොලත්තක් කඩාගෙන පවන් ගන්නවා. ඒකෙලල පළවැල දෙලා ගෙනත් දෙනවලු. ඕම් බලවලා ඉඳිද්දි රිලෙවි දැක්කලු මේ දෙන්නගේ මේ සම්බන්ධ. මම හිතුවලු මේ අපි පිටිසහගත්තු කෑතින් කෑමටම උපන් જાතියනේ. මේ යටා ගිහිල්ලා වල බුදුහාමුදුරුවෝ උපස්ථාන කරනවා මාත් කරන්න ඕනේ කියලා. ඉතින් ඌ ඇවිදලා ඇවිදලා ඇවිදලා දෙන්න දැනන්නේ. පස්සේ යනකොට දඬුවේ ලබායක් තියෙනවා. පස්සේ දඬුවේ ලබාය ගෙනාලා බුදුහාමුදුරුවෝ පූජා කරපුවාම බුදුරජාණන්සේ පිළිගත්තේ නැහැ. බුදුරජාණන්සේ බලන්නේ මේ රිලවත් මොන දිහා බලන විට බුදුරජාණන්සේ කිව්වලු සත්තු ඉන්නවා මට කැප නැහැ කියලා. අර පැත්තට ගිහිල්ලා පිලව් සත්තු ටික පැත්ත කරලා දාලා බතේ ගෙනලා පූජා කරලා පස්සේ බුදුරජාණන්සේ පරමලා තියෙනවා. අරූඩ දෙලියට උඩ බයිනකොට ගහක් පල්ලේ අදගෙන ගන්න උලක් උඩට වැටලා මැරලා ගිහින්. ඒ ඌ දිවියෝගේ ගිහිල්ලා දෙනවා. කොහොම හරි කරලා ওই කාලේ වෙනකොට මේ රජ්ජුරුව සිටුවරු සෑම දිනම මේ භික්ෂුන් වහන්සේලාගේ කලහය නිසා බුදුරජාණන් වහන්සේ වනගත වුණා කියන ආරංචි ඇවිල්ලා හැම පැත්තෙම වදිනවා. අනේ ස්වාමීන් වහන්සේ මේක මේ මොකක්hari තීන්දුවක් කරන ඔබ වහන්සේලාගේ ප්‍රශ්නයක් මේ පොඩි වැඩක් මේකට මෙච්චර මේ බුදුහාමිකෝ කලාවදින තරමට නෑ නෑ නෑ මේ නම කරපු වැඩේ වැරදිම. මම කෝකලකට අරින්නේ නැහැ කියලා අර එක්කෙනෙක් අනේක වැරදි කියනවා. අය කියනවා මම කිසි වැරද්දක් නැහැ. එයා ලොක්කා වුණාට එයාට නීති මම ගණන් ගන්නවා කියලා ඔන්න රන්නේ. පස්සේ අන්තිමට දායකෝ එකදලා සංඝයාට බත්නු දියතරින්. ඕක තමයි අන්තිමටම කරන් තියෙන වැඩේ. ඊට පස්සේ බඩගෙන උනාට පස්සේ ඉතින් අර වාදත් ඉවරයි ආගවත්තානේ ධර්මත් ඉවරයි. පස්සේ කට්ටියක දෙලා කියනවා මොකද ඊට පස්සේ දායකෝ කියනවා බුද්ධ ඥානවත් වැඩියොත් දාන දෙන්න. නැත්තම් දාන දෙන්න. එතකොට අර පිටින් ඇතින් එන සංඝයා වහන්සේට තයිල කියනවා මේ තමුන්නාන්සලාගේ මේ රණ්ඩුවක් නිසා තමයි දැන් ඔය රටත් මේ දැනගත්ත කිය. පස්සේ 500 නම ආනන්ද සෝන්සර කියනවා ආනන්ද සාරේ පුළුවන් තරම් උත්සාහ කරන මැදිහත් වෙන්න බෑ වෙනවා. පස්සේ තමයි අර 500 අරගෙන යන්නේ යනකොට වස් කාලේ ඉවරයි මං හිතන්නේ. පස්සේ දරුවචනක අප වෙන්න හදනකොට මේ පාර්ලියයකට කැලේ අන්තිමට වෙනකන් ආවලු. අන සීමාවට අවිල්ල ඉවරලා උඹ ගණන් ගන්න එපා මං ඉතින් යනවා මේ කට්ටිය ඇවිල්ලා කවුද පපුව බැලලා මැරලා ගියා කියලා. ඒ බුදුජානනාථයෙන් වෙන් වෙන්න උනාට ඉතින් ඒ සිද්ධියේදී ආනන්දහාමුදුරුවෝට සැකේ තියෙන්නේ මම තමයි ප්‍රධාන උපස්ථායකයා මම හිතන්නේ මමත් වැඩකාරයෙක් කියලා ඔබ වහන්සේට දැන් ඇතෙකුටත් මේ වැඩේ කරන්න පුළුවන් වුණා නේද ඔබ වහන්සේගේ උපස්ථානෙට ඇතෙකුත් ඇතෙක්ගෙන් යපුණා නේද ඇතෙකුගෙම යැපෙන්න පුළුවන් වුණා නේද බුදුදහම කියලා තුන ඔය වගේ ඇතෙක් හමුනොත් නම් යපියන් නැත්නම් ඒත් නිකන් හිටපන් කොහොමවත් ඇතෙක් නැත්නම් ඔය වගේවත් සහායකෙක් නැත්නම් නිකන් ඉඳී කියලා ඒ තරම්ම සර්වඥාන්සේ මේ විවේකයට කැමති. මෙතනයි ඉතින් ටිකක් ඔය ඩොක්කක් කනින්නක් ඕන හේලකුත් තියෙනවා. විවේකයක් ඕනකම තියෙනවා. ඉතින් ඒක දිගටම සර්වඥාන්සේගේ මේ يعني ශාසනයේ කොම් දෙකක් තමයි එකක් තමයි මහා සමය අවස්ථාවල් සර්වඥාන්ස දකින්න 18ක් 18 කලක් බ්‍රහ්මයෝ කොච්චර දෝ සක්වල වලින් ඇවිල්ලා එකම දවසක රැස් වෙලා පූජා පවත්වපුවන් කියන මහා සමය අවස්ථාවල් කියලා. ඔය මේ අරිවන්ත සූත්‍ර දේශනා කරන වෙලාවේදී මහා සමේ සූත්‍ර දේශනා කරන වෙලාවේදී ආතානාති වගේ සූත්‍ර කීපයක් තියෙනවා. ඒ ලාදී ਸਰවචන්දරට මහා සමේ සිද්ධ වෙන විශාල පිළිස්. ආදරාජ අමාත්‍යවරු බක්ම දේව කණ්ඩායම් ඇවිල්ලා වැඳපු. ගොක් වෙලාවට ਸਰවචන්දරදී තාමත්ම තනියම හිතා ගන්න බැරි විදිහට තනි කර පාත්‍රය අරගත්ත ලිවුර කරේ දාගත්ත ගිය ගමන් තියෙනවා. ඉතින් මේ දෙකටම ගැළපෙන්න පුළුවන් ශක්තිය තමයි මේ යෝගාවචරය දිනු කරගන්න. යෝගාවචරයේ ඕනම වෙලාවක රජුන් සමග යන්න නම් සතුපර සමත යන්න දැනගන්න ඕනේ. ඒකම නිකන් සාමාන්‍ය ඉදින්දා රත්තු සමග ඉන්න ඒකත් දැනගන්න ඕනේ. ඒ මොකක්වත් නැහැනේ ඒකත් දැනගන්න. එතකොටත් ඒකට ගැළපෙන නිසා මත මේ මේ කපකාරෝ මේ උපස්ථාන මේ ඔක්කොම තියෙන්න ඕනේ කියලා දෙයක් උත් නැහැ. තියෙනවනම් හොඳයි. නැත්තම් ඒත් හොඳයි. නැත්තම් ලෑස්තිලා ඉන්න ඕනේ. ඉතින් ඒක තමයි මෑත අපි දන්න කාලේ ඇති වෙච්ච ව්‍යාපාර තමයි බාහිර දක්ෂ ව්‍යාපාරේ. බේන් පාල් සාමිවරගේ girl guide and boy scout කියලා. ඒකෙත් කිව්වේ එච්චරයි. ඒකට කිව්වේ තනර සුදුසු නුවණ. ඒ ඉන්ප්‍රොම්ප්ටු නැත්තම් ඉම්ප්‍රොවයිසේෂන් කියලා දී කැල්ලක් කරගත්තාම ඒක හැරමිටිට ගන්න කොහොමද? ලෙඩෙක් උසගෙන යන කඩට ගන්න කොහොමද? ලණු කැල්ලක් ගත්තාම වතුර එක බා ගන්න කොහොමද? ගහකට නැග ගන්න කොහොමද? ගෙටයක් දා ගන්න කොහොමද? තේරෙම දැනගන්න. කරේ තියෙන ප්‍රතිකර ගත්තාම ඒකෙන් බැන්ඩේජ් එකක් දාන්නේ කොහොමද? වෙලුම් පටියක් දාන්නේ කොහොමද? සෑම දෙයක්ම දැනගන්න ඒකලි මේ බඩු එතන තියලා යන්නත් ඕන. ගෙනියන්න බෑ. ඕන තැනක ගල් දෙකක් දැක්කම ඒ ගල් දෙකේ මැසේජ් එකක් දෙන හැටි දැනගන්න. දැනගන්න මේ ගල් දෙක එතන තියලා යන්න ඕන. එහෙම නිසා කාර්ය උත්සාහගෙන යන්න ගතියක් නැහැ. ඉතින් ඒක මේ මේ දක්ෂයාගේ ස්වභාවයේ මේ නිතරම මේ හිස්කදින් තමයි ගත කරන්නේ. නැත්නම් ඕන දෙයකට සුදුසුයි එන ඕන දෙයක් හරවගෙන ඉන්න පුළුවන් ගතිය දෙන. ඒක හොඳ තෝම තිබිලා තියෙන්නේ ඔය සර්වඥාන්තිගේ ආදර්ශය තමයි රජ කුමාරෙක් වුණාට මොනම දෙයක්වත් අතේ නැහැ. උහි යනවා නාලාගිරිය යතාලකට ගියත් එච්චරයි. අඟුලිමාල ගාවට ගියත් එච්චරයි. මොන දෙයක් ආවට ගියත් මුදුම උපකරණයක්වත් අරගෙන යන්නේ. හැබැයි කරන්න තියෙන වැඩේ කරන්නේ. ඉතින් මෙතනදී පෙන්වන්නේ තනිකමයි කෙනෙක් එක්ක ඉන්න ගතියයි. ඉතින් ඕක අද මේ ගාක් පටලැවිලා පැටලෙවිකේ ආදීනව කොච්චර තියෙද්දි තාම පටලවා ගන්න ගණන් තමයි ඔය ඝන සංගණිකාව කියන එක සෙනගක් එක්ක ඉඳලා කුණු එන එක හැබැයි ඒක බුද්ධ ආගම විතරක් නෙවෙයි සෑම ආගමකටම වෙලා තියෙනවා ඕනෙම ආගමක් දිනු පවුන වෙලා යනකොට ඒක නිකායක ඇදිලා බුදු මුල් සාසුණාංශ කියපු දේ පැත්තක දාලා ඉතින් අර මේ කොන් මේ කොන් අල්ලගෙන අතු ඉති අල්ලගෙන ඉතින් නඩු කරන්න පටන් ගන්න. ඒකට හේතුව අර පස්සේ එන අඟ ලොකු වෙනවා ඉස්ලාම කනට වෙන්නේ. ඊට පස්සේ අඟේ ඉඳලා කන ගන්න පටන් ගන්නවා. හැම තැනම හරියනවායි කියලා කියන සාධනේ වරදිනවායි කියන එක තමයි. හොඳට තේරුම් ගන්න දෙනවා කොතනකාරී හරි ගියා නම් එතනම වැරදිනවා. මොකක්වත් නැතුව කංජය වගේ ඉන්නවනම් හැමදාම තමන්ට සාසනින් වැඩ අරගෙන කෙරෙන වැඩ කෙරිච්චා වෙනවා උළුර ගන්නවා. ඉතින් ඕක තමයි අත්තට මේ මෑතකදී මට කියවන්න හම්බුණා මම කියුවා මහා ශුන්්‍යත සූත්‍රේ හරිය වටිනවා. වටිනවා නම් හොඟ දෙනෙක් කැමති වෙන එකක් නෑ. ඒක මට මතකතාවයට ඒක තියෙන්නේ සර්වචනාංශ ආනන්ද සෝනසෙත් එක්ක යනකොට එක විහාරස්ථානයක හරියට මේ ගොඩනගිලි කර්මන්න. තට්ටු ගොඩනගෙන ගහනවා, මෙවල් හදනවා හරියට වැය. තව තැනකට යනකොට සින්නක කිව්වම සංඝයා දෙවිලා. බුදුහාම හිතන ආනන්ද මොකක් හරි පටලවිල්ලක් නම් මෙතන තියෙනවා කියලා. මේක නෙවෙයි මහානකම කියන්නේ. මහානකම කියලා කියන්නේ ශූන්‍යත්වය, තනිකර විවේකයක්. ඒ නිසා මේ විවේකයේ තියෙන තැන හදාගන්නේ ඔය ඔකින් එන්නේ නැහැ. ඔය ඔය කියන සම්මුඛ ඝනය ඉදිලියෙන් වැඩක් වෙන්නේ නැහැ. දුම තාලෙට අධියර කරලා බසලා කතා කරලා තියෙනවා ශුන්්‍යත සූත්‍රයේ මහා ශුන්්‍යත සූත්‍රයේ මේ එනිසා එතෙන් එනකොට පුංචි පුංචි කණ්ඩායම් වශයෙන් කඩලා දාන්නේ කියන. ඒක තියෙන්න තියන්නේ බෑ. ඒක තුන ගමන් සංගණිකාවට ගිය ගමන් කවදාකවත් මේ කෙලෙස් කපන තැනට යන්නේ නැහැ. කවදාකවත් මේ රාගක් හේ දෝසක් හේ මෝහක් හේට යන්නේ එකතුව තමයි යන්නේ. ඉතින් ඒව එව්වා කියලා මං ඉස්සල්ලාම මට ඔය මේ නම වශයෙන් කියන්න මම අකමැති වෙනවා ධම්මික හඳුරු මට කිව්වේ ඉස්ලාම කග්ග විධාන සූත්‍රය කියලා ගන්න කිව්වේ. කග්ග විධාන සූත්‍රයේ තියෙනවා මම හිතන්නේ ගාතපද 30 30 ගණනක් වැඩියද කොහොද තියෙනවා. හැම ගාතාවක් ඉවර වෙන්නේ ඒ කෝචරේ කග්ග විධාන කප්පෝ. ඒකම ඒකෙන්ම ඉවර වෙන්නේ සබ්බේතු භූතේතු නිදා දණ්ඩං අවෙත්තයන් අඤ්ඤ තරම්පි හේතං න පුත්ත මිත්තේය කුතෝ සහයං ඒකෝචර ඒකක්ක විතාන කප්පෝ. සබ්බේසු භූතේසු නිදාය දන්න සීලවත් එක ගැටීම සම්දුක කියලා අතහැරලා දාපන්. අවිතේයං අඤ්‍යතර අඤ්‍යතරම් පිහේස කිසි කෙනෙක් හිංසා කරන්නත් එපා. කිසි කෙනෙක් මොනක් බලාපොරොත්තු වෙන්න එපා. න පුත්තේපි පුත්තේ මිච්ඡය කුතෝ සහයං දරුවන්ගේවත් යාළුවන්ගේවත් කිසිම සහයක් මට ඕනේ නැහැ. ඒකෝචර එකක්ක විධාන කප්පෝ කඟ වේනගේ තනි අඟ වගේ මම තනියම හැදෙනවා. ඊට පස්සේ ඒ ගාට පෙළ යනවා මේ 35 වෙනි ගාථාව ගාථා යනවා 79 දක්වා හැම ඉවර වෙන්නේ ඒකෝතරේ ගග්ග විධාන කප්පු ගාථා දෙකක් විතරක් තියෙනවා ඔන්න ඔය ගාථා දෙක. ඒකේ තියෙනවා සචේ ලබේතනි ප්‍රකන්තහය සද්දින් චරන් සාදි විහාරි ධම්මං අභිභූය සබ්බානි පරිසයානි චරෙය්‍ය හේ චරෙය්‍ය තේන තේනත්ත මනෝම සතිම. ඔකේ මොකද්ද බලන්නේ ගාථා තියෙන්නේ? සතිය ලැබේත සතිය ලැබී ලැබේත නිපකල් සාය සද්දින් චරන් සාදු විහාරි ධම්මා අභි අභිභූය සබ්බානි පරිවිස්තයානි චරේය තේනත්තමනු සතිමා ඒ ලැබුණොත් එම මේ විදිහට යනකොටම හේතුනොත් මගේ අදහස්ම තියෙන හොඳ මගේ වැඩේට බාධා කරන්නේ නැති හරස් කපන්නේ නැති හොඳ මිත්‍යක් ලැබුණා කියලා සතිය ලැබේත නිපකල් සාය ප්‍රඥාවන්ත වූ සහායකෙක් ඉදින් ලැබෙන්නේ නම් තමන්ට ලැබෙන්නේ නම් සද්දින් චරං සාදු විහාරි විහාරි දීරං. ඉතින් ඒ පුද්ගලයාත් එක්ක එකට වාසය කරන්න කියලා කියනවා. ඒ දීර පුද්ගලයාත් එක්ක වාද කරනවා. අභිභූය සබ්බානි පරිශ්‍යානි. අනිකුත් කරදර අයින් කරලා යත් එක්ක ජීවත් වෙන්න චෛය තේනත් මනෝ සතිමා. ඒ අත්මන වූ සතිය වඩවන්නා වූ ඒ පුද්ගලයාත් එක්ක ඉන්නේ කියලා එක ගාතාවයි ඒකේ තියෙන්නේ. ඒකේ විතරක් ඒකෝචරයකක්ක විධාන කප්පු නැහැ. ඒත් එකම යතින් කියනවා නොතේ ලැබේත නිපකං සායන් සද්දින් චරන් සාදි විහාර ධම්මං රාජාවරට්ටං විජිතං පහය ඒකෝචරේ මහතං කරඤ්ඤෝ නාගෝ ඒකෝචරේ කග්ග විධාන කප්පෝ මේකේ දාලා දෙන ඔය ගාදාලා දෙන පදේ ඒකෝචරේය මහතං කරඤ්ඤෝ නාගෝ ඒකේ කියන තා ඉදින් ඔබට එහෙම සහායකෙක් නොලැබෙන්නේ නම් ඒ කියන්නේ හොයලා හොයලා හොයලා එක්කෙනෙක් ආශ්‍රය කරලා බලන ඕන ටිකක් යනකොට එතන කුණු වෙනවා ටිකෙනෙක් ආශ්‍රය කරලා බලන ඕනේ යත් කුණු වෙනවා ටිකක් තුනක් යනකොට තේරෙනවනේ සද්දිච්චරං සාරි සාදු විහායති ඉන්ද සමග හැසිරෙන කෙනෙක් නැත්නම් රාජාව රට්ටං විජිතම් පහයම්. ඒ කියන්නේ Taman මේ යුද කරලා දිනාගත්ත රට හැරපියා යන රජ කුසේ යුද කරලා දිනාගත්තට පස්සේ රටේ විහාරයේ හැතිලා රට සංවර්ධනය කරන්නයි ඔය ඡන්දෙන් පස්සේ තියෙන විපේ කේසරපාණ එකනේ කරන්නේ අන්නේ එවැනි රටක් හැර යන රජෙකුසේ මාතංග නම් මේ රක්කිත වනේ ඉන්න මාතංග ඇත්රාජයා වගේ තනියම හැතරෙන්නේ කියලා. ඉතින් මේ ગાත ටික ඒ දවස්වල මට කටපාඩම්. හැමදාම එකක් කටපාඩම් කරනවා. කවදාක සහායකෙක් නම් හම්බ වෙන්නේ නැහැ. ඒක ඉතින් හොඳට බුදුහාමුදුරුවෝ මේක කිව්වනම් ඉතින් අහන්න දෙයක් නැහැ. ඉන්න කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න ගැටෙන්නේ නැතුව ඉන්න ඉච්චා. මොකමකත් හරියන්නේ. කවමදාකවත් හරියන්නේ ඒ නිසාම කඳ වේනගේ තනි අඟ වගේ. හැතිරියන් කියන. ඉතින් මම අර කතාව කරන කාලේ දුරේ ගහලා තිබුණා මේ ආමන්ත්‍රණ හෝති සහාය මැදේ ගමනේ තානේ නිසින්නේ චාරිකා අනබිචිතං සේරි සම්පෙක්කමානෝ ඒකෝචරයකක විසාන කප්පෝ. එනකමද ඉන්නකොට ආමන්ත්‍රණ එනවා. මට මේක කරලා දෙන්න. අපි අරේ යා. මෙහේ ඉන්න. අරකයි මේකයි ආමන්ත්‍රණ. ඒක ඉඳගෙන ඉන්න කොටත් කරනවා. බුදියගෙන ඉන්න කොටත් කරනවා. ගමන යන කොටත් කරනවලු. හිටගෙන ඉන්න කොටත් කරනවා. ඒකත් පිට කරක හදිසියෙන් ඇවිල්ලා කියනවා. අනේ මේක කරලා දෙන්න මෙහෙම. ආමන්ත්‍රණ අනුමැති සහාය මැජ්ජේ ගමනේ තානේ චාරේ ගමනේ නිහින්නේ තානේ චාරිකාය. අනබිචිතං සේරි සම්පෙක්කමානෝ කිසිම ඒගොල්ලෝ ඒ කතා කරන එකටවත් තරහක් මට නොවීම පිණිස මගේ ස්වෛරී භාවය පිණිස මම සියල්ල අරගෙන ගිහලා තනියම ජීවත් වෙනවා. ඉතින් ඔක දැකපු එක්කෙනෙක් මට දොරටු කට්ටු කරලා කිව්වා ඔය අංග දෙක වෙයි කිව්වා හිතන්න. අංග වෙනගේ තනි අංග අංග දෙක වෙයි කිව්වා හිතන්න. ඒකට මම කිව්වා ඒකයි බලන්න ඉන්නේ නොවෙන්ඩයි. ඕනේ නැහැ. දෙක වුණොත් ගියා. ඒ මේකම වෙන්නද කියලා කියනවා කාන්තාවගේ අතේ තනි වලල්ලක් තිබ්බොත් ශබ්ද නැහැ. පළලු දෙක එකතු වුණොත් අත හොල්ලනකොට පළල් කරන් ගන්නවා. ඒක බුදුජානකලා තනිය බ්‍රහ්මයා වගේ දෙක දෙයියෝ වගේ තුන ගම වාගේ හතර කලහයි. ඉතින් මේවා කිව්වට පස්සේ පේන්නේ මේ බුදුජානකත හිතප්පක්ුවක් නැති කිසිම සමාජශීලී එනතන නැවුම් ගතියක් නැති මේ පිරිසක් එක්ක ඉන්න බැරි ධර්මයක් දේශනා කරනවා කියලා. මේවා නිසා පටලවා ගන්න යන්න අරගයි. තමන් කවදාකවත් තමන් කරා එන සහය ප්‍රතික්ෂේප කරන්න එපා. මේ මනුස්සයාට සේවයක් වෙන්න තියෙනවා නම් ඒක අපිට කරන්න බෑ. ඔක් කවදාක අපේක්ෂා කරන්න නෑ. කවම කවදාකවත් මගේ වැඩේ මෙහෙම වෙයි. මට හවලා කරලා වෙයි. වුණොත් හොඳයි. ඒක ඊට පස්සේ නෑ. කවමදා හරි අපේක්ෂාවක් තිබොත් 100%ක්ම බලාපොරොත්තුව ශූන්‍ය වෙනවාමයි. ඒක නිසා බලාපොරොත්තුවක් ඇති කරගන්න කියලා තියෙනවා. බලාපොරොත්තු සුන් වීම පිළිබඳ. අනේ මගේ බලාපොරොත්තු සියල්ල සුන් වේවා කියලා බලාපොරොත්තුක් තියාගන්න කියන ඒක නම් හරියනවා. මුන්න අපිට කරන්න තියෙන යෝගාවචර කමදී මට කෙල වේවා කියලා බලාපොරොත්තුක් ඇති කරගන්න. එතකොට ඒක නම් වෙනවා. එතකොට එතකොට ඒක දන්තෝ දැන් දැන් මං ඉල්ලපු දේ හම්බුණා. ඔන්න ඔන්න උඹට ඇන්තියන්ට පරිප්පු කෑවා. යෝගාවචරය කියලා කියන්නේ ඒකේ ඒ සියලු බලාපොරොත්තු සෝමිය පිළිබඳ බලාපොරොත්තු සිංහිය කුසේ හැතිරෙනවා හැමදාම බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. හැමදාම වදිනවා නරේමුත් ප්‍රතිමා මෙහෙමුත් වදිනවා ඒකවල දානවා බුදුහාමර කියපු දේ ඇත්තයි කාගේ හරි පිළිවඳ බලාපොරොත්තුවක් තිබ්බනම් ඒක ඒකාන්තයෙන් කඩ වෙනවා ඉතින් have an appointment with a disappointment කියලා කියනවා නැත්තම් every appointment is leading to a disappointment හැම බලාපොරොත්තුවක්ම බලාපොරොත්තු සුන්වීමෙන් කියලා කරයි හරියට මූද ළඟලා ඉන රැළ කාදාරි වැල්ලේ වැල්ලේ වැදිලා විනාශ වෙන්නේ යම්සේද හැම රැළක්ම විදලා විනාශ වෙන්න ආසේ බලාපොරොත්තු සුන්ගෙන හැම පොට්ටුවක්ම පොට්ටු කාලේ ලස්සන වුණාට පිපිලා තරි ගහලා පෙති ටික වැටුණාට පස්සේ ඒකේ අජුවයි. ඒ වගේම ඊර නගිනකොට කොච්චර ලස්සන වුණත් ඊර නැග්ගට පස්සේ කවුරක්වත් උක දිහා බලන්නේ නැහැ. උන්නෝක තමයි මුළු ජීවිතේම සිද්ධිය. ඒක තමයි මේකෙත් කියන්නේ හම්බ වුණොත් හොඳයි. හොඳ සහායකේ ඉන්නේ ලෝකෙට අපිට කියලා දෙන කල්යාණ මිත්‍රය තමයි මුළු සාධනෙම. හොඳ කල්යාණ මිත්‍ය හම්බුණා නම් මුළු සාධනෙ මෙතන ඉල්ලන්නේ අල්ලන්නේ කියලා දෙනවා කාන්ද මැල්ලෝ වගේ අල්ලලායි ගන්න පුළුවන් හැම ආදර්ශයක්ම ගන්නයි කියලා. නොලැබුණයි කියලා Tamange වැඩ බාධා කරගන්න එපා. විවේක බුද්ධිය බුදුහාමුදුරුවෝ නිතරම විවේකයට කැමතිලා තිනවා. ඒක නිසා මට විවේක ලැබේවා කියලා මම හිතන්නේ ඒක මධ්‍යම නිකාය සූත්‍රයක් තියෙනවා මේ නාගිතෝ ආදද මට මතක නැහැ ඒ සූත්‍රයේ සඳහන් කරනවා සරුවචනන්ත හොඳ විවේකීව අනසණ්ඩේක ගත කරනවා. ගත කරනදී ගමේ මිනිසුන්ට ආරම්භ වෙනවා භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩලයි කියලා. පස්සේ කච්චේ ඉතින් පිරිකර අරගෙන ඉන්න දවුල් ගහගෙන පෙරහැරෙන් එනවා. එනකන් වන සීමාවට එනකොටම ගෝසාවක් ඇහෙනවා. ඔබතන ඉඳන් යන්නේ යන තැන මේක මහා කරදරයක් කියන්නේ. එන එතකොට උපස්ථානය කරන්නේ මට මතක නෑ ආනන්ද සාන්තිපත් වෙලා නෑ. ඒ සාමිනාගෙත් හරි සන්තෝෂයි යන්න යන තැන හරුවත් යන වැලකෙලිනේ. කියලා විජහාට අර කට්ටිය කියලා මොකද අපේ අපිට බුදුහාමුදුරුවෝ තමයි එහෙම බෑ මම මම තමයි අවසර ගන්න ඕම කට්ටිය ඉන්නේ කියලා ඒකට ගේට් වෙනද කරලා බුදුහාමුදුරුවෝ කාවලේ විජහාට ඇවිල්ලා වැඳලා ඉපත් කරලා කියනවා ස්වාමීන් වහන්සේ පිටසක් ඇවිල්ලා තිනවා අනුග්‍රහ කරන්න නෑ යන්නේ කියන්නේ ඊට පස්සේ දැන් ඉතින් ඔපත්තාය ගැදගෙන පරිලි ගිහින් මං කියන්නේ දැන් අමාරු වෙතිනේ ඊට පස්සේ කියනවා මේ සතුටුනාන්තේ ඉපයි බෑ කියලා කියනවා ඊට කියනවා අනේ ස්වාමීන් වහන්සේ එහෙම කියලා කොහොමද බලන්නකො අපි ගෙදර වැඩ ඔක්කොම නතර කරලා මේ තියෙන පිරිකර ටිකත් අරගෙන ආවිලා තිනවා ඔබ හන්දට පුළුවන් නම් මේකෙන් ටිකක් හරි දෙන්නම් ගිහිල්ලා ආයතරයක් කියන්න බැරිද කියලා ඊට පස්සේ ආයෙත් කියනලා කොහොම හරි කරලා ආයෙත් පත්ක දෙවලා ඉතින් හොඳ නැත් පරිවර්තනට වැඩ කලබලයක් තියෙනවා දන්නේ ආයෙත් කියලා වන්දනා කරනවා වන්දනා කරපුවා නෑ කට්ටියට යන්න කියන්නේ ඊට පස්සේ ආයතරයක් අය දුරුමුඛ වෙලා කියන පස්සේ අරකොල්ල කියනවා ස්වාමීන් වහන්සේ එහෙම කරන්න එපා. ඉතින් අපි මේ ඉස්ලාම දරුත්තරලා සද්ධායෙන් ආවේ ඉතින් අපිට සද්ධාව පිරිනවනේ. ඒ නිසා කොහොම හරි අවස්ථාවක් කරගෙන දෙන්න කියලා. ආයතරයක් ඉල්ලමදිනවා. දැන් දරවල් සරුවචනතේ මුන්ද කතා දෙක තුනක් කියනවා. ඒකත් සූත්‍රෙදී කියලා කියනවා මං යන පාරේක ගව්වක් ඉස්සරහට මට කවුරක්වත් පේන්නේ නැත්තම් ගව්වක් මේ පැත්තට මට කවුරක්වත් පේන්නේ අඩු ගන්න මට වැසිකිලි කැසිලි දෙකක් විවේකීව කරගන්න පුළුවන් කියලා. පාරේ කවුරක් පේන්නේ නැත්තම්. මම ඒ තරමට මම ඉදී කියලා කැමති. ඕක විශේෂයේ ගෝසාව මට ඕනෙත් නැහැ, පිළිකර ඕනෙත් නැහැ යන්න කියන්නේ කියලා. දෙන්නෙම නැහැ. ඒකේ හොඳට පේන්න තියෙනවා මේ විවිධකේ තරම් වටින තෑග්ගක්, විවිධකේ තරම් වටින පිළිකරක්, විවිධකේ තරම් වටින පූජාවක් වෙන්නේ නැත්තේ. ඒකයි අපි මේ ගීකේ අතහරිනවා කියලා කියන්නේ, විශ්වරණී කියලා කියන්නේ. ඉතින් හැකි මම නැවතත් මතක් කරනවා කවුරු හරි එහෙම එනවනම් අපිට සංඝයා වහන්සේලා වශයෙන් අපිට ප්‍රතික්ෂේප කිරීමේ අයිතියක් නැහැ. නමුත් හීනෙන්වත් බලාපොරොත්තු වෙන්න එපා මට මේ පිළිකර ලැබේවා පිළිස පිළිස ලැබේවා කියලා ඒක ඇත්තටම පෙර කර අකුසල කර්මයක විපාක. මේ ගෝදාව කියලා කියන්නේ මේ මේ ඝන සංගණිකාව කියලා කියන්නේ එහෙම නැතුව ජීවත් වෙනවා නම් ඉස්සර පතර පේන්න නැත්නම් ගව්වත් අරන්දුර කවුරුවක්වත් වැසිකිලි කැසිකිලි දෙක හරි විවේකීව කරගත හැකි. එහෙනම් ඒකක් කරන්න වෙලා නැහැ. දැන් ටවුන් එකට ගිහිල්ලා බඩේ ලියන්න පටන් ගත්තොත් එහෙනම් මට මට දෙසරයක් වෙලා දෙන ඉන්දියාවේ ගිය වෙලාවේ අනේ ඉතින් මොකද්ද? ආයේ වෙන අපරාධ වෙන පවක් නැහැ. අපිට ඝන උගන්න පුතේ හරීම තරයි. ඒ සර් කියන කතරික මිනිස්සු කියන මේ ලෝකේ මන් දන්න සැප දෙකලු තියෙන්නේ කක්ක කරන්න ඕනට කක්ක කරන්න හම්බ වෙනවනේ මූත්‍රා කරන්න ඕනට මූත්‍රා කරන්න හම්බ වෙනවනේ එච්චර සැපක් නම් ලෝකේ නැහැ කියලා. මොකද ඊර වෙච්ච දවසට තේරෙනවා බුදුන් මේ එහෙම තියෙන කරුණ. මේ ඇඳුම් ඇතර මේ ශිෂ්ට සමාජයේ මිනිස්සු ඉන්නකොට දැන් රිලවුන්ට බලන්න ගානක් නැහැ ගියතන කත කරනවා ඉතින් උන්ට කවදාවත් ස්ට්‍රෙස් නැහැ කැන්සර් නැහැ මොනම දෙයක් නැහැ මේක කියලා දෙනවා මුත්‍රා වේග අසුචි වේග නතර කරොත් අපස්මාර රෝග වෙනවා කියන්නේ මේ අපස්මාර රෝග ඉන්නේ කොහොමද මේ ඝන සංගණිකාවේ ඉතින් අපිට වැඩි වෙලාවක් වෙද්දිට පැහැරුණොත් මේක වතම විලි දැක්තාවක් මේක ඉතින් ආයේ ඉතින් හරිම අප්සෙට් එකක් මුත්‍රා කියොත් ඒ ඉතින් ඒකෙන් කොච්චර දුක් ගන්නවද? ඉතින් බුදු දහම කියන්නේ ඊට වඩා කොච්චර වටිනවද? අපි කැලේ ජීවත් වෙනවනම් ඉතින් මේ දෙක මම මේ පෙන්ලා දෙන්න මගේ මගේ මම ධර්මෙදියා බලන හැටි මේ දෙක එකකවත් අපිට පාලනය කිරීමේ ශක්තියක් නෑ. නමුත් අපේ પરමාර්ථ පිහිටුවා ගනිමු. කවුරක්වත් නැති වෙච්චා මම වෙන විවේකයක් කවුරක්වත් හච්චෙච්චා හම්බෙන අර විජන වාතයත් කවුරක්වත් නැති වෙච්චා හම්බෙන මේ නිෂ්කලංක භාවයත් අපිට ලබන්න බෑ මේ ඉබේ උපයන්නවා. පැහැදිලිවම හැම වෙලාවෙදීම කිසිම කෙනෙකුගේ අපේක්ෂාවක් බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ වගේම කිසිම කෙනෙකුට මොනම හේතුවක් නැසවත් කරදර කරන්නත් එපා. මුන්නම හේතුවක් බැරිම මිසක් නැත්තම් කරදර කරන්නේ නැතු ඒ යන අතේ යන්න ඇරියොත් තමයි ඒක තමයි අපිට මේ සාසනෙන් නැත්තම් මේ මොකද්ද අපන්න ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව සාමීචපන්න ප්‍රතිපදාව කියලා කියන්නේ. ඉතින් ඒක මම ගාක් පින්ද වැව්වා මේ ගිහිව ඉඳලා ගන්න ගිහිල්ලා. හරි අමාරුයි. ඒ කියන්නේ ඊව හිටියට පස්සේ අපි සමාජික සතෙක්නේ කොච්චර කෙරුවක් අවුලට තියෙනවා රේවැන්දිනවා. ඉතින් මම පැවිදි වුණාට පස්සේ නම් ඇත්තට සතුටක් විඳිනවා. නමුත් අනිත් පැවිද්දෝ මේ කරන විලෝපන දිහා බලනකොට මට හිතෙනවා පව් කියලා. අපරාධ මේකත් කවුතු කරගෙන තියෙන හැටි කොච්චර දෝ ඝනසංගනිකා කොච්චර දෝ මේ අනවශ්‍ය සම්බන්ධතා මේ මොකටද මේ? මේ චීවරයටයි පින්දපාතයටයි දේනාසනයටයි බෙහෙතටයි. වෙන මොකටද? ඕෙන් කවදාකවත් අපිට නිවන් හම්බෙන්නේ නැහැ. මේ විවපතෙන් මේ පැහිඳින පැහිඳින්න තියෙන්නේ. ඒක ඕක මොකීක හරි ලැබෙන දෙයකින් ජීවත් වෙන්න හැදිලා පැත්තකට වෙන්න වෙනවනම් ඉතින් බුද්ධ ධර්මයත් වෙනවා ජීවත් වුණත් නැතත් මේ සාසනය කරන ලොකුම සේවයක් තමයි. ඉතින් ඒ නිසා මේ මම කියන එක හොඳ නැහැ. කියන එක හොඳ නැහැ කියලා කියන්නේ ජීව ඉන්නකොට තියෙන බැඳීම් වල තියෙන දරුණුකම නමුත් අවුරුදු 7-8ක් විඳෝප මිනිහෙක් වශයෙන් නම් මම දන්නවා කොච්චර උනන්දු කෙරුවක්වත් අර මේ ආමන්ත්‍රණ හොති 10 මැජ්ජේ කියන එක තමයි මට තේරෙන්නේ. වෙනකක් මැද්ද ඉන්නකොට ආමන්ත්‍රණේ වැඩි. මරින් මචං මාමුදේ යන්නාන්ද යාළුවන්ට ගහයි මාට. නමුත් බයයි මට ඒ වට යන්ද ගියොත් අම්මා තලා වී මත. තනි වුණාට පස්සේ මොනවාක්වත් නැහැ. Tamange මට්ටම් තම්මැත්තන් කියලා. අපිට එකයි රකින්න තියෙන බුදුහාමර දීපු විනය ටික විතරයි. උනාට විනය පනවලා දෙනවා. කුටියක ඉන්නකොට මෙහෙමයි, වැටිලි කරනකොට මෙහෙමයි, ගැටි එච්චරයි. වෙන කාගවත් දෙයක් කරන්න දෙන්නේ. ඉතින් ඒක නිසා මේ ස්වෛරී භාවය කියලා කියන්නේ. තේරිතං කියලා කියන ස්වෛරී භාවය. ඔක තේරුම් ගන්න නැතුව ගියොත් අපි මේ අනුන් අල්ලගෙන අනුනුයි මත මේ විවේක නැති කිරුවේ කියලා දොස් කියන්න හදනවා. ඇත්තටම අනුන් අපි ලං කරගන්නේ අපේ උමනාවට. එහෙම නැත්නම් අපිට පුළුවන් පැහැදිලිවම ආදර්ශවත් වෙන්න කවුරුත් නැති වෙලාව මට හරි විවේකයි කවුරුත් නැති වෙලාව මම බොහොම කැමැති කවුරුත් නැති වෙලාව මට හරි සීතලයි කවුරුත් නැති වෙලාව මට හරි සිල්වන්තයි කවුරුත් නැති වෙලාව මට මේ සාමකාමී කියන එක පෙන්නකන ඉන්නවනම් කවුරක්වත් වෙන්නේ නැහැ. එන්න අමාරුයි. කරදර කරන්න අමාරු ගතියක් තියෙනවා. උඩ පැන්නොත් ඉස්සරහට ගියොත් එනවා. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න අවුරුදු 20ක් යනවායි කියලයි මේ සාමාන්‍ය පොතේ ලියලා නැතුණා කියන්නේ ඒකයි මේ තේරවාදය කියන්නේ මහා තේර මහා ස්ථාවර බවක් ගන්න අවුරුදු 20ක් යනවා. අවුරුදු 10ක් යනකොට සාමාන්‍ය ස්ථාවරකමක් එනවා. 20ක් යනකොට මහා ස්ථාවරකමක් එනවා. ඉතින් tempත් වෙලා අනවශ්‍ය සම්බන්ධතා නැතුව ඇති කරගන්න. ඒක මේ අර කග්ගවිචාන සූත්‍රේ නැත්තම් ඔය මාතංග අත්‍රාජය පිළිබඳ කතාවෙන් ගන්න තියෙන්නේ මේ ਸਰුවචනාංශී ආදර්ශයෙන් පෙන්වපු අවස්ථාව. මේකට හේතුව සමාජයේ කිසිම කෙනෙක් තව කෙනෙක් කියන දයක් අහන්න ලෑස්ති නැහැ. ඉතින් ඒ නිසා ඕනම දෙයකට කැප කරලා ගැටුම් ඇති කරගන්න ඒක සමාජ ස්වභාවය. ඉතින් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්නත් බෑ සමාජය හදන්නත් බෑ අපට අවශ්‍ය කරන්නේ ස්වාධීන සුවයදී භාවයක් නම් එහෙම නැත්නම් අපිට සීල සමාධි ප්‍රඥා සඳහා වෙලාව නම් අපිට සිද්ධ වෙනවා ඔන්න ඔය ඝනසංගනිකාවෙන් ඈත් වෙන්න. ඒක ඝනසංගනිකාවෙන් ඈත් වෙනවා කියලා කියන්නේ මේ කාය විවේකීම නෙවෙයි. කාය විවේකයක් ඕනේ. තම නිතරම මේ අරමුණු කරන කර්මස්ථානයක් තියෙනවා. සමත කර්මස්ථානයක් හෝ විපස්සනා වශයෙන් සතිය පිහිටවනවන ඒ කර්ණිමිත සූත්‍රය සඳහන් කරන්නේ තිත්තං චරන්නේ සිනුවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒකං සතින් අදිත්තේය බ්‍රහ්ම මේතං විහාරං ඉදමාවා යම් කෙනෙක් ඉඳගෙන හිටගෙන යනකොට එනකොට සතිය පිටුනනම් ඒ වනිතත් අනීම තමයි ජීවත් වෙන බ්‍රහ්මීකවා. ඒක කිසි කෙනෙකුට ඇවිල්ලා ඇඟිලි ගහන්න බෑ. කොයි දේ කෙරුවත් එයා නිතරම තමන්ගේ ඉරියව්ව ගැන තමන්ගේ අවතම් පැවතුම් ගැන එළඹ සිහියෙන් ඉන්නවනම් සින්නක මැද හිටියත් මේ මනුස්සයා මේ නෙළුම් පතේ තිබුණ වතුර කඳුල වගේ පතේ ගැලෙන්නේ නැතුව පතේ හෙල්ලෙනකොට හැලෙන්න බලාගෙන ඉන්න ඇලපතේ දිය දියක් 탁සේ දියක් වෙනවා. ඒ නිසා නිතරම එළඹ දෙටි 100න් ගත යුතු කරනවා නම් ඉතින් නගරේ හිටියත් එකයි ගමේ හිටියත් එකයි. කොහේ හිටියත් ඒකුත් කියලා බලන්නේ නිතරම අනා ගන්න නැතුව, පටලවා ගන්න නැතුව, निराවුල්ව ගත කරන ජීවිතය. ඉතින් ඒක අද උගන්වන විෂයන් වල හැටියට බලන රට යන තාලදියා බලනකොට හරි අමාරුයි සංවේදනය කරන්න. මොකද අපි හිතන්නේ උගම් ජනප්‍රිය වුණොත් හුඟක් රට්ටුන්ට පණිවිඩ දෙන්න පුළුවන් වුණොත් හුඟක් ලොක්කෙක් නැත්තම් ලොකු උඹ දෙනකොට අවශ්‍ය කරන කෙනෙක් කියලා වගේ. නමුත් සර්වඥාන්සේගේ ආදර්ශයෙන් මේක පෙන්නපු නිසා යම් කිසි කෙනෙක් විවේකයට රුචි නම් ඒ බුද්ධලා කොම් කරන්න බෑ. මොකද සර්වඥාන්සේ කුණ්‍ය ගහලා ගිහිල්ලා තියෙන්නේ. අස්තන ගහලා ගිහිල්ලා තිනවා මමත් කැමති මේකට තමයි ඒ සර්වඥ කෘත්‍ය කරා. අත්ත අත්තාජපතේය ධම්මාජපතේය නෑ අත්තත් කිරියා ඥාතත් කිරියා ලෝකත් කිරියා කියලා ඥාතින්ද උදව් කරා ධර්මාන ලෝකෙට උදව් කරා බුද්ධ කෘත්‍ය කරාට මේ වගේ පෙන්වලා ආදර්ශ පෙන්ලා තිනවා මේ තනි තනි ජීවිතේ තමයි ඒක වගේ මේ මොනවද කියන්නේ නිරවුල් ගතියක්. හරි පිරිසිදු කිරි ටිකක් වගේ ගතියක් සමාන කරන්න බෑ කියලා. ඒ නිසා මේ ප්‍රමාණය මගින් ඇතිවෙච්ච ඇතිරපත් වෙච්ච අදහස් මම ආරාධනා කරනවා මේ ગાථා සම්බන්ධයෙන් හෝ භාවනා සම්බන්ධ හෝ ධර්ම සාකච්ඡාවට සුදුසු ගත යුතු මාතෘකා තියෙනවනම් ඉදිරිපත් කරගන්නයි කියලා. Thank you. ආදරයන් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි අෂ්ටලෝක ධර්මය අතර ඒ සම්බන්ධයක් කියන කිත්තු සම්බන්ධතාවය. අද සාමාන්‍ය කෙනෙකුට ආර්ය අෂ්ටාංග මාර්ගය යොමු කරවන්නේ අෂ්ටලෝකයන්ගේ ධර්මයන්ගේ කම්පා නොවන තැනටයි. අකම්පිත තැනට තැන්පත් කරනවා. ඒ කියන්නේ අන්තිමට සම්මා ලයින් එක කට් වෙනව නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ අදත් පොඩ්ඩක් අත් වේවිද දන්නේ නැහැ ටිකටම. කොහොම හරි කමන්නේ ඉතින් මේ කරදර මැදේ හරි කමන්නේ ඉතින් වැඩි කරගෙන යන එකයි තියෙන්නේ. දැන් මෙහි මේ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ සහ අෂ්ටලෝක ධර්මයේ අතර සම්බන්ධතාවයේ. ඉතින් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම තමයි අපි උපේක්ෂාව කියලා සඳහන් කරන්නේ. උපේක්ෂාව තමයි කම්පා නොවන තැන. ඒකත් අඥාන උපේක්ෂාව නෙවෙයි මේ සංඛාර උපේක්ෂාව. ඥානෙ ඇතුගන්නේ. ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සමාධි සම්මා අන්තිමට තියෙන මොකද සම්මා මේක නම් සම්මා සති සම්මා සමාධි ඒ සමාධියෙන් තමයි උපේක්ෂාවට යන්නේ ඒක බුද්ධංග ධර්ම වල නම් පැහැදිලිව පෙන්න සතියෙන් පටන් ගන්න උපේක්ෂා සම්බොධ්‍යයෙන් තමයි ඉවර කරන්නේ උපේක්ෂා සම්බොධ්‍යයට ආවට පස්සේ තමයි ඒක නිකන් හුඳ අයිනට ගිහිල්ලා තමයි ළඟ තියෙන රැළ දිහා බැලුවොත් රැළකට පස්සේ රැළ ගහනවා විශාල වැඩ කොටසක් තියෙනවා. නමුත් මේ ගණන් කරන්න පුළුවන්. එක රැළ හොඳයි මේක දිගයි මේක වැඩි කරනම ඈතින් ඈතට යනකොට සිටිජේට යනකොට මුකුත් නැත් තන්නේ කර එක රසයි. එකම උදේ ඉඳලා හැන්ද යනකම් එකම ඉර වගේ. ඒ වගේ තමයි අෂ්ටලෝක ධර්මයේ මූදු රැළ වගේ. තුනි මේ නොගැඹුරු බෝධි තියෙන. ඉතාලම ගැඹුරට ගිහිල්ලා බලනකොට සිටිජේ කම්පණයක් නැහැ. ඒක උපේක්ෂාව තමයි. උදේ ඉඳලා හැන්දයි ඉතින් කවුරක්වත් බලන්නේ නැහැ ඒක. බල වැඩක් නැහැ. අර නිතර සැලෙන එක තමයි බලන්නේ. රැළ මුහුදට යන්න, රැළ පවා ගන්න, රැළ සෙල්ලම් කරන්න. ඒත් ඈත තමයි ගැඹුරු තියෙන වගේ මේ මේ නොගැඹුරු සැලෙන ලෝකේ විෂම ලෝකේ ඉඳලා අර ගැඹුරු නොසැලෙන සම ලෝකෙට යන පාර තමයි අරහතන් මාර්ගය කියන්නේ. ඒ නිසා ඉස්ලාම දැනගන්න ඕනේ සම්මා දිට්ඨියෙන් අපි දැන් ඉන්නේ සැලෙන තැනක. ඒ නිසයි මේ දැඟලිල්ල ඒකයි මේ කැලණි ගානෝ නිතරම පහල ගලනවා වගේ ඇටි කිච් යානෝ නිතරම ජග ජග ගානෝ තුනි කම නිසා හැලෙන ගතිය නිසා මැදට යනකොට කැටලපටානෝ වගේ උඩ යට යනෝ වෙනවා ඊට පස්සේ අන්තිමට යන මීහර කානෝ ඔලුවනානෝ කියලා වගේ ඔය වතුර ඉලි ගිලිගෙන අෂ්ටෝක ධර්ම හොඳ කම්පා වෙන්නේ නැත්නම් ඔය වතුර ගිලිලා වරින් වර ඇටමැස් වෙල්ලන්න උඩ විතරක් වලද යන්න පුළුවන් ඒක නිසා ආර්ය අෂ්ටාංග මාර්ගයේ යනවන යම් කෙනෙක් මේක කරන මට ජනප්‍රිය වෙන්න පුළුවන් වෙයි මේක කරලා මට ලාභ සත්කාර ලැබෙයි මේක කරලා මට ලොකු නමක් ලැබෙයි කියලා ඒකම වැරදෙනවා. ඒකම පැටලෙනවානේ. ආර්යසන මාර්ගේ යන්නෙම නිවන තැනට. එහෙම නැත්නම් උපේක්ෂා තැනට, සමාධිගත තැනට. ඒකට තියෙන්නේ තල තුනකම. කම්පා නොවන ගතිය. ඉතින් ඒ කම්පා නොවන ගතිය දෘෂ්ටියක් වශයෙන්වත් හදාගන්න නැතු. මුලින්ම ඒ ඒ සම්‍යක් දෘෂ්ටියවත් හදාගන්න නැතු ආර්යසන මාර්ගේ පාවිච්චි කරන්න වැඩ කරන්නේ නැහැ. සුද්ධ කරගන්න අපි මේ යන්න හදන්නේ සැලෙන තැන ඉඳලා නොසැලෙන තැන. විෂම තැන ඉඳලා සම තැනට. මේ ප්‍රතික්‍රියා කරන තැන ඉඳලා ප්‍රතික්‍රියා නොකරන තැනටයි. ඉතින් ඒක තමයි දැන් කැලණි ගඟ වුණත් බැලුවොත් ඒක වටවල පැත්තේ ඈතට ගියාම බොහොම පොඩි දීවැලක්. ඉතින් විශාල දීවැලි හදාගෙන ගල්වල වැදීගෙන විචිත්‍ර බාමින් එනවා. ඇයිලා තව දීවැල් එකතු වෙලා එකතු වෙලා මේ හංගවල දිහාට යනකොට බොහෝමත්ම තලතුණක් කිසි කෙනෙක් යන්නේ ගඟ බලන්න. බලන්න දෙයක් නැහැ නිකන් ඔහේ මේත ගලනවා. දියලි තියෙන දිහාට වාහන අරයි යනවා. බලලා එන්නේ දියල්ල තියෙන සිරියා මොකද ඒ හැරි වැඩ. ඒ වගේ තමයි මේ දියලක ගංගක ස්වරූපේ පටන් ගන්නකොට හරි විචිත්‍රයි. ඉහළ බහල යනවා, දිය වැලි, දිය වැලි, ගල් හරි ලස්සනයි. මිනිස්සු හරි ආසයි යන්න කඳුරකට. දියලි බලන්න. ඒකම තමයි මේ හැරි ඉතින් ඔතෙන්නේ ඒකට වැඩ නැහැ. එතකොට ඒක බලන්න දෙයක් නැහැ. තව මොයේ කටට ගියාම ගලන්නේ නැහැ. ගලන තරම් නම් හොඳත් එක්ක හේතු වෙලා තියෙනවා. දී යටින් යනවා තියරයි. ඉතින් ඒක කවුරක්වත් උඩ ගඟ කියලා කියන්නේ නැහැ. ඉතින් ඒ නිසා උපේක්ෂාව කෙලවර කරගෙන යන ගමනකට යන්න හදනන්නේ. ඉතින් ඒක සර්වඥාන්තේ පෙන්ලා දීලා තියෙනවා. ඇත්තට ඒ කලබල තැන ඉඳලා කලබල නැත්තන්ට යන පාර ඒක බුදුහාමුදුර හිතලා දීපු පාරක් කියලා මේක. මේක හිතලුවක්. ඒක බුදුහාමුදුර හදපු දෙයක්. නමුත් මේකේ තියෙන එකම ලකුණ තමයි අනික් සෑම දේවල්ම අපි හදන්නේ කලබල වැඩි කරගන්න, ජනප්‍රිය වැඩි වෙන්න නමක් ඇති කරගන්න මේක විතරයි කලබල අඩු කරන්න නම නැති කරගෙන තමයි මහතන් වහන්සේ අතර කෙනෙක් බාටපත් වීමට යොමු කරපු නිසා සංස්කාරයන් අතර තුනීම සංස්කාරය මේක කියලා කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉතින් ඒක පිළිබඳව අවබෝධය තියාගන්නත් මේ ආර්ය සමාධියේ තේරුම් ගන්න කාලේ අමාරුයි කියනවා. පැවිදි වෙනකොට අමාරුයි කියලා කියනවා. ගෝ කල්න අවුරුදු 20 ඔය ඉල්ලන්නේ ඔන්නෝකට තමයි. තේරුණාට කෙනෙක් විදියට අවුරුදු 20ක් විතර ඉන්නකොට තමයි තේරෙන්නේ මේ භාවනාව කොහාට යොමු කරන්නේ? මොකටද මේක කරන්නේ කියලා එතකම්ම අපි හිතන්නේ මම හොඳට භාවනා කරොත් මම ජනප්‍රිය වෙයි. හොඳට භාවනා කරොත් මට බණ කියන්න පුළුවන්. හොඳට භාවනා කරොත් මට ඒ භාෂා ශාස්ත්‍ර ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. එතකොට මමත් පොරක් කියලා තමයි හිතාගෙන යන්න හදන්නේ. නමුත් තේනවා මේ ඉල්ලගෙන කරන පරිප්පුවක් වතුන තියෙන්නේ. ඒක කරන්න කරන්න අන්තිමට තියෙද්දි ඒ හැකියාවල් තියෙද්දි ප්‍රකාශ නොකර සිටීම තමයි තේරවාදී කියලා කියන්නේ. තෙරුණාංශයේ ගතිය හැම හැකියාවක්ම තියෙනවා. ඔහු කියාපාන්න යන්නේ. කියාපාන කට්ටියට කියන ඔබ දන්න දන්න කරගන්න කරගන්න කියලා පැත්තකට තමයි දැන් කරන්නේ. ඉතින් අවුරුදු 20ක් යනවා කියන්නේ. ඒ කියන්නේ කොණ්ඩ යන එකට පැහෙන්න ඕනේ. තහුණුනපත් තමයි සාමාන්‍ය වයසෙන් කියන අවුරුදු 20 උපසම්පදා වුණා නම් අවුරුදු 40 කියන ඥාන දශකයට එන්න ඕනේ. ආවට පස්සේ තමයි යාට තේරවාදය කියන එකේ අයිතිවාසිකම අපි පැවිදි වෙනකොටම 40 පැනලන්නේ. එතකොට මේ කතාව හරියන්නේ නැහැ. අවුරුදු 40 දී තමයි තේරෙන්න පටන් අරගන්නේ. එතකොට මේ ප්‍රශ්නේ ඉන්නේ නැහනේ. අහන්න දෙයක්වත් නැහැ. කවුරුවත් අහන්නෙත් නැහැ. මෙතන තියෙන්නේ මේ මේ තමන්නේ ලෞකිකව ඉන්නකොට ගත කරන තියෙන ගැටුම සම්බන්ධනේ අපිට අස්ලෝක ධර්මයේ බලපාන. දැන් ලෙඩ තනීප වුණා නම් ස්පිතාල දාට්ටු හතරකේ කව කොහොමද තුනේ එකක් වුණත් අය දෙකේ වුණත් එකයි. ලෙඩ නැහැනේ. ලෙඩ තියනවා නම් තමයි ස්පිතාලේ ආකන්දිෂන් තියනවාද? මොකද දොස්තරලා ඉන්නේ ඔක්කොම බලවන්නේ ලෙඩ තියනවා. ලෙඩ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ස්පිතාලේ කොළඹ තිබ්බත් එකයි මේ තිබ්බත් එකයි. ඉතින් රාත්‍රණාට පස්සේ ඒකෙච්චර අදාළ වෙන්නේ නැහැ. එතකන් තමයි මේ ඔක්කොම නැති. විපස්සනා යෝග යෝගාවතරය සම්මුතික එකම විපස්සනා යෝගාවතරය සම්මුතික නිවි පරයත්තේ පරදාස්සේ ජීවත් වෙන්නේ නමුත් සම්මුතික නිවීමේදී ඔබට ජීවත් වෙන පරිදේතුල නොයෙකුත් ගැටේ නොවලදී තියෙනවා මේ தත්ත්වය සමවර කරගන්න අපි පැහැදිලි කරන්න විශේෂයෙන්ම නීතියකට වැඩ කිරීම කොහොමද දක්වන්න ඕනද ඇත්තටම ප්‍රශ්නේ පොඩි පොඩි වචනවල දොස් තියෙනවා සම්මුතියෙන් වෙන්ව පරියාත්යෙන් යුක්තව නේ පරමාර්ථයෙන් යුක්ත කියලා කියවෙන්නේ. පරියාත්ය කියලා කියන්නේ පොත්පත් ඉගෙන ගැනීම. පරියාත්ය නෙවෙයි පරියාත්ය තමයි ඒකට තියෙන අතරමැදි මාර්ගය. ඒක නිසයි ඔය ඔයෙන් ඔය අමාරුකම නිසා යෝගාවචරයට වඳින්න වටි. වෙන දෙයක් නැහැ. ඒක බුද්ධමාකාර විසම ලෝකයක තම හිත පවත්තන්න සිද්ධ වෙන එක තමයි යෝගාවචරය කියලා කියන්නේ. මම හොඳටම දන්නවා මේ මේ ඒක මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ ඒක බුද්ධ දේශනාවෙන් ගත්ත නිදර්ශනයක් තමයි. ඒක පෙන්ලා දීලා තියෙනවා අපි මේ සැකියාවක් කළා විවාහ වෙලා දරුමල්ල වුණාට පස්සේ අපි අර පොඩි කාලේ සෙල්ලම්පත්තු කතාව බොරු වෙනවනේ. ඇත්තපත්තු වෙන්න වෙනවනේ දාක. ඒකට සම්බ ගන්න ඕනේ. ඒකට රුපියල් 35 75 කියලා හල්ලි ගෙවන්න වෙනවනේ. බලන් ගන්න වෙනවා සල්ලි ගෙවන්න වෙනවා. ඒකට බත් වැඩියෙන් තිබ්බොත් බත් ගන්න පුළුවන්. ඉතින් අර සෙල්ලම්පත්තු විල අතාරින්න වෙනවා. මොකද කරන්න වෙලාවකුත් නැහැ. ඒක ඇත්තපත්තු වෙන්නත් එපායි. නමුත් ඒ වුණාට පොඩියුම් දෙල්ලම්පත් වෙනවා එහෙනම් එතකොට. ඒකට පොඩියුම් එක අපි ඇති වෙන්නේ කොහොමද? අපි පොඩියුම් වගේ පොඩියුම්ගේ භාෂාවෙන් කතා කරලා ඒ පොල් කට්ටකට වැලි ටිකක් දාලා තව පොල් කට්ට තුනක් උඩ තියලා බත් ඉදුණයි කියලා අම්මට ගෙනත් දෙනවා මේ බත් ටික හොඳට බලන්න කියලා. චීචි ඔය පොල් කට්ටකට වැලි ගෙනාවේ මොකටද කියලා අහුවොත් එන්නේ මොකද වෙන්නේ? අරු ඔලි ඉස්සරහට බඳගෙන නටනවා. ඊට පස්සේ කියනවා හරි ෂෝක් එක ටුවිලා තියෙන එක දුණු ටිකක් මැදිනේ බබා මම මේ අද ටිකක් අන්නම් ඈ කියලා අරගෙන ටිකක් බොරුවට කනවා වගේ පෙන්න ආ හොඳයි ඔකත් ඉල්ලම් කරගන්න කියලා එමීට ෂේප් කරලා බබාලගේ භාෂාවෙන් බබාට කතා කරලා ෂේප් කරලා අම්මා මම හොම්මස්ම මහ ගන්න ඕනේ නැත්නම් අහම් මහල් කරන්න වෙනවා නේ එච්චර තමයි යෝගාවචර කියන්නේ ඒ කුමර කුමරියන් අතර කරන වැලිකිලියයි ඒ තමන්ගේ මේ ඇත්ත බතයි දෙක අතර වෙනස අපි අවුරුදු 40 පැනලා පස්සේ මිනිසුන්ට මූණ දෙන්න වෙනවා තමන්ගේ රටාව කරගන්න වෙනවා දරුවෝ පරක්කු කරන්න නැත්නම්. නමුත් උන්ද එව්ව ඇවිල්ලා නැහැ. උන් ඕනේ අම්මගේ තාත්තගේ හුරතලේ බත් වෙම නැත. ඉතින් උන් ඇවිල්ලා අර බත් එක ගෙනල්ලා අම්මට දෙනවා. දුන්නට පස්සේ අපි සී බබා මොනවද මේ කතා කරන්න කියලා හරියන්නේ නැහනේ. අපි බබාගේ භාෂාවෙන් කතා කරන්නේ. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ අපි බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්ම විනය නීතියක් තියෙනවා නම් ඒ නීතිය Tamanට 100% නොගැලපුණා. අවුරුදු 2500ක් අපිට මේ පණිවිඩ ගිනාවේ මේ කොපුව ඇතුලේ ගහලානේ. ඒ කොපුව රැකෙන්න එපා. ඒ නිසා Taman ඒකට ගෞරවයක් ඇති කරගන්න. ඒකට කියනවා වත. වෙන ප්‍රයෝජනයක් වතක්. මේ අපි අපිට හම් වෙන කාලකතාව රකින්නයි කියන එක කතිකාවත රකින්නවා කියන එක අපේ විය යුතු වතක්. ඒක වෙනස් කරන්න හදන එක තමයි පෘ탁කතිය. පෘ탁 පෘ탁. ඒ වියොත්තම මට බෑ. මගේ එක මෙහෙම වෙන්න ඕනේ. ඔය කාලකතාව මට බෑ. මේක මෙහෙම වෙන්න ඕනේ. ඒ පෘ탁කතිය. මේක වත් කරගත්තා නම් මේකට කල අපේ ගුරුනාන්සලා මේ වැඩ කටයුතු මේකට මේකට ගරු කරගන්නේ. මේක මට ගැළපෙන්නේ නැතු වෙන්න පුළුවන්. නමුත් වෙනස් කරන්න කතා කරුවොත් මම මේ මේ හොරිකඩේක් වෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රතිපත්ති ගැඩුවා වෙනවා. ඒ වෙනස් කරන්න. කිසිම විදිහකට වෙනස් කරන්න බෑ. ඒකයි පංචසතික සංගායනාදී තබාවදාල සංගණ්‍යත්තේ සීකොට. කිසිදු සිකපදයක් නොකඩවා. ප්‍රාතිමෝක්ෂ සංවර දීලේ රැකී. ඒක ඒකට වහනමිතියක් බාටපත් වෙනවා. ඒක ඒක රැකිය යුත්තා. දිගහැරලා බලන්න යන්නවා. ඉහළ බලන්න කියත් තවනමත් ඒක රකින්න හදනවා. ඒ රකින්න වෙලාවේදී තමන්ට ඒක බාධා නොවි තමන්ගේ වැඩේ කරන ක්‍රමය ඉතිගල තමයි අපි ඥානෙ පාවිච්චි කරන්නේ එතන. ඒකට කියනවා ස්ථානෝ හිත ප්‍රඥාව. ඥානන ප්‍රඥාව කියලා කියන්නේ මොනවද? ඒක නැත්තම් අපි අරක විවත්ත හදන්න හදනවා. ඒක බුදුහාමර කරපු කාලේ මේ වත් මේ වස්පවර්ල කර දෙන ඒ කාලේ අපිට වහින්නේ නැහැ නේද? අපි වහින්න වැස්ස කාට අපි වස්දාගම කියලා කිව්වොත්. නැව පහුගේ දවස අරුණ හදන්න කියලා බුදුමාකාර කැළඹිල්ලවල පඬිතුමාට කිව්වලු අන්තිමට වගේ දෙන්නේ කිටිය සාධන ඉවරයි කියලා. ගැට ගහන ලියන්න ගත්තොත් ඉවරයි. එහෙම නෙවෙයි ඉතින් ඒක ඇත්ත ඒ බුදුහාමර කාර්යතුනේ හරි තියෙන. කරගෙන ආවෝ ඉගියාම. ඔක විසඳලා ගන්න කිව්වොත් වෙන්නේ නැහැ. කවුරු හරි හැබැයි ඒක කරනවා කියන එක ඒ වෙනදාට ඕක කරන්න බෑ. ඒකේ වැඩේම මේ වස් කාලේ හෙදි තිබුණේ. දැන් මේ වස් කාලේ අපේ තියෙන දේශාන්ත අස්ථාන්තික වෙනස්. ඉතින් අපේ වස් කාලේ වෙනස් අපි මේ කාලේ වස් කාලේ ගමු. ඉති වෙනස් කරන බුදුහාමුදුරුවෝ දැන් ඔය ඉන්නේ දැන් මම නම් වශයෙන් කියන්නේ කොහොමද එංගලන්තේ තියෙන සාසනේ ඒගොල්ලෝ වෙනස් කරගෙන බුදුචානන්තේ දේශනා කරන ආර්යවංශ සූත්‍රයේ පැහැදිලිවම අග්ගඤ්ඤා රත්ඤ්ඤා වන්තඤ්ඤා පෝරාණ අසංකින්න අසංකින්න බුබ්බණ අසංකීති නසංකී ඉස්සන්ති අපපති කුට්ටා සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුහි මේක මානේ මේ අග්ගඤ්ඤයි අග්‍රම ප්‍රතිපදාමේ තියෙන රත්ඤ්ඤයි කියන බොහෝ කාලයක් පාවිච්චි කරනවා පෝරාණ පැරණි බුදුවරු පවා වෙනස් කරේ නැහැ. අග්ගඤ්ඤ රත්ඤ්ඤ පෝරාණ අසංකින්න මේක සංකර කරන්න යන්න එපා කරන්න බෑ. අසංකින්න පුබ්බා ඉස්තරත් කරන්න අරපු කට්ටිය හිටියා කරගන්න බැරි වුණා. නසංකීයදී මෛත්‍ර භාවයේ මෛත්‍රී බුදුහමත් වෙනස් කරන්නේ නැහැ. අපපති කුට්ටි ධමනේ බාකොණුඹ මේක කෙරුවොත් ඔත කවදාවත් ශ්‍රමණේක් බාකොණේ පඬිතේ දොස් කියන එකක් නැහැ. ඒ විනාශ කරන්න කියලා අනාගත්තොත් නම් උඹටම දොස් කියාගන්න වෙනවා. ඕකට තමයි අවුරුදු 20ක් ඉන්න කියන්නේ. මේ විශ්ව යනකොට ඒක හොඳ හරිය ගිහිල්ලානේ. ඒතර හොඳ වැඩ තමයි හරි ඒක වැඩගෙන තියාගෙන මේක තමයි ක්‍රමයේ කියලා යන්නේ. ඉතින් ඒක නිසා තම මම මගේ රුචිකත්වය මගේ බලාපොරොත්තු ඒ පැත්තකින් තියන. පැත්තකින් තියලා දෙන දේ බාර ගන්න ඕක ජෝර්ජ් කෙනඩි කිව්වේ රටෙන් උඹට නොවේ පුතේ උඹෙන් රටට ගිය යුතු දේ බලපන්. උඹට මාස මේ තත්ත්වයට මේකට කරන්න පුළුවන් හරි ඒක කොල්ල නිකන්. එතකොට ඔගේ වෙන්න තියෙන දේ වෙයි. ඕක උසලා ඕකේ තියෙන ව්‍යාකරණ වෙනස් කරන්න හරි මේ ගියොත් ඒ කියන පරයන ඔරලෝසුවක් හදලා හදන්න හදනවා. ඔක තියෙන හරිය පැතිරියන් දාලා වැඩ ගන්න වැඩි වුණාට පස්සේ ඔක විසිකම ඒක වෙනම දෙයක්. හදන්න බෑ. ඒකෙන් අදහස් කරන්නේ මේ නිදහස් බුද්ධියට එහෙම නැත්නම් මේ తాවකාලික මේ Tamange නිර්මාණශීලීත්වයට පහර දෙනවා කියන. ඒක එහෙම තියෙන්න ඕනේ මේ හරි ලස්සන මේ වාක්‍යයක් ලියවිලා තිබුණා ඔකට. ඒක ඇත්තට මට හොඳට හිත වැදුනා. ඒ ඔය ඔයකට වෙන්න ඕන කියලා තියෙන්නේ. ඒ වාක්‍යෙම කියවන්නම් එතකොට මම හිතන මං වගේම රස විඳින්න පුළුවන් මේක. ඊළඟට මේ බෞද්ධ දර්ශන ඉතිහාසය කියන මේ කල්පනා මාත්‍යගේ පොතේ ඒක මේ බුද්ධ බුද්ධ පොත හාමුදුරුවෝ ගැන වචන වගේ සඳහන් කරලා තියෙනවා. බුද්ධ පොත හාමුදුරුවෝ ගැන විවේචනයක් තියෙනවා. බුද්ධ ධාමස කියන්නේ මමත් විචින කරපු මිනිස්සු කොඩා කල් දැන්වත් විචින කරන්නේ නැහැ කියන්න බෑ. නමුත් අන්තිමට මේකේ තියෙන බරසාරකම තේරෙන්නේ කරගෙන කරගෙන යන එකේ කියලා තියෙන ඔය මේ ඉංග්‍රීසියෙන් දාපු රීත් ඩේවිස් මහත්තයා මෙහෙම කියලා තියෙනවා බුද්ධ ගෝධ හිමියන් ගැන රීත් ඩේවිස් මෙසේ කියයි. ඔහුගේ දක්ෂතාවය ගැන කිසිම සැකයක් නැවි. එයට සම වූයේ ඔහුගේ අසාමාන්‍ය ක්‍රියාශීලීත්වයේ වේ. හතරම වැඩකාරී මිනිසයා. නමුත් ඔහුගේ ප්‍රතිභාව නැත්නම් නිර්මාණශීලීත්වය ඊටාහ චින්තනය ගැන දැනට කිසිම සාධකයක් නැහැ. මොකක්වත් වෙනස් කරලා නැහැ කියන්නේ. කිසිම දෙයක් අලුතෙන් එකතු කරලා නැහැ. ඒසාගේ නිදාහ චින්තනයක් මේ කිසිම වැඩක පේන්න නැහැ. ඒ නිසා මේ ලකුණු කැපිලා. ඒකට මේ බුදුගුණාමතුරු අනුගමනය කරන එක්කෙනෙක් උත්තරයක් දෙනවා. ජානගතම හරි කියන්නේ. ඕකේම දෘෂ්ටි කෝණය ප්‍රසිද්ධ කිරීම ඕක විසින් මග හැරීමට දරෝ ප්‍රයත්නය සාර්ථක වෙලා තියෙනවා. එයා Taman කවුද කියලා පෙන්වන එක වළක්වන්න හැම වෙලාවෙම උත්සාහ කරනවා කියනවා. මගේ හැකියාවන් වළක්වන්න වහන්න. ඒක සාර්ථක වෙලා තියෙනවා. පොත් මෙච්චරම කියලා ලියලා තිනවා මම මොකක්ද අදහස කියන එක ලියලා නැහැ. ඒක කොහොමද? ඕකයි අපේ තේරවාදයේ තියෙන විශාලම දක්ෂකම මුන්නම තාරකිනවත් පෞද්ගලිකත්වයේ මතු කරන්නේ. මොනම තාරකිනවත් පෞද්ගලිකත්වයේ මේ ගමනට හිරිහැරයක් කරගන්න එපා. ඒක ප්‍රකාශ නොකරුවයි කියලා කොහොමද ප්‍රකාශ වෙනවා? අවධානික ප්‍රකාශන අධිගාන බුද්ධකෝතහමසෝ තමන්ගේ මතේ හේයි නොකිරීමට පොත් ලක්ෂ ගණන් ලියුවත් උත්සාහ කරලා තියෙනවා. ඉතින් ඒක ඒක නිසා මුළු මහා නිකායම මහා විහාරයෙන් පිළිගත්ත මෙහා තේරවාදී ලක්ෂණ දක්වනවා. මොකද මේ කියන්නේ තමා කරන වැඩම හෝ යෙනේ වගේ එක උපෙන්නවනේ. අන්තිමට වෙනකොට දැන් මේ වෙලා තියෙන එකනේ. ඉතින් මමත් ඉස්සර හැමදාම ඔය බුද්ධකෝතහමසෝ කරන්නේ ඒකනේ විරුද්ධව කතා කරනවා. කතා කරනවා කියන්නේ මොකද්ද මේ කරලා තියෙන්නේ? අර රාමෝකට දාලා හරියක් කළා තියෙනවා කියලා. බණෝට යුග පුරුෂේ අගේ වෙලාවට ඕන දේ කරලා තියෙනවා. එයා ආවේ ලංකාවට මහායාන බලපෑම ඇති වෙච්ච වෙලාවට. ඇවිල්ලා කිව්වා මට ඉගෙන ගන්න ඕනේ. ඒක වැය පැදෙන්න බෑ. මොකද මේකට ඇති වෙන්නේ මිනිස්සු ගහලා තියෙනවා. ඊට පස්සේ කොහොමද හරි දක්ෂ නම් මේ දන්න කාරණා මේ ගාටාවට අර්ථකතාවක් දීපන්. හරි අර්ථකතාව දුන්නා කිසිම තේරුණාන්ත කෙනෙකුට විරුද්ධ නොවෙන්නේ. තමන්ගේ අදහස මතුවෙන්නේ නැති විදිහට බුදුහාමුදුර අතරේ කියලා තියෙනවා තෙරුණාට මෙහෙම කියලා දෙනවා හදලා දුන්න බැරි අරගෙන බැලුවා මේක මොනවත් නැහැ අලුතෙන් දෙයක් හැබැයි හොඳ ලස්සන වචනේ කියන්නේ මිනිහා හැංගිලා විශාල රචනෙක මිනිහා හැංගිලා ඊට පස්සේ දුන්න ත්‍රිපිටකේ නම් පරිවර්තනය කරපන් කියලා අටුවාව අටුවාව පරිවර්තන කරා දිග්ගතෝම අරගතිය රැක්ක මම කියන්නේ කවුද කියන එක ඇඟෙන්න දෙන්න මේක ඒක කොහොමද ඒකයි අපි තේරුණාට කෙනෙක් කියන එකට අදහස් කරලා තියෙන්නේ මගේ මන අපේ මගේ රුචිය මගේ අභිමතාර්ථය කිසිම වෙලාවක ඉස්සර කරන්න යන්න බෑ ඉස්සිස් කියන්න යන්න බෑ ඉස්සා ඔළුවේ අසුචියාන ඉස්සිස් කියනා කියන කතාවක් තියෙන්නේ ඒ අදුබාඩුව තමයි මේ පෙන්වන්න හදන අදුබාඩුව නිසා තමයි යාගේ දේ කැපී පෙනෙන්න උත්සාහ කරන්නේ යා දන්නවනම් වැඩේ වෙන්න හංගලා තියාගන්න කවදා හරි ඒක තමයි ඇත්තටම ඉස්සරහ තියෙන්නේ ඉතින් වෙන විදිහට කියනවනම් අපි හංගන්න උත්සාහ කරොත් ඒක මතුවෙනවා මතු කරන්න උත්සාහ කරොත් ඒක සැඟවි යනවා. ඒකෝට අර ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. දැන් තියෙන්නේ මේ මතු කර දැක්වීම සහ Taman ගැදා ඉදිරිපත් කිරීමයි ඒක පිළිබඳ බලාපොරොත්තු සුන්වීමයි දෙකම එකයි. මේ කාලෙ විදි මිදෙන්නේ අපිට මේ වෙලාවේ සාසනෙන් ගන්න කොච්චර වැඩ තියෙනවා. ඒ පුළුවන් තරම් ඒ තියෙන කාලසටහන වලින් ඒ ප්‍රතිපදාවෙන් ඒ ගුරු උපදේශයෙන් අරගන්න. අරගන්න අරගන්න වෙනකොට වෙලාවක් එයි විනාශ කරන්න ඕනේ නම් අපේ ලුකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මට මතකයි වෙනස් කරන්න ඕන වෙච්චාම උන්වහන්සේ එක මතයක හිටියා. ඒ මම දැකපු එකම වෙලාව මගේ ජීවිතේ ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේ නැහැ 100%ක්ම තමයි තියෙන්නේ. වැඩි ඡන්දෙමන. වැඩි ඡන්දෙන් කරනවා කියලා හරියන්නේ. වැඩි ඡන්දෙන් කරන ගියාම මොකට වැඩි පිටක් හිටියෝ වැඩි ඡන්දේ හරියන්නේ. නමුත් ඥානවන්ත සුළු පිටට පරදින්නේ කියලා. මුතුන් ලොකු සාහිත්‍යයේ ක්‍රියාත්මක කරන මුළු සංඝයාම කැපති වෙන්නේ. මේක ඉස්තරලාම බුදුන් හිටපු කාලේ ක්‍රියාත්මක වෙච්ච ක්‍රමයක්. ඊපස්සේ එක කෙනෙක් මේ පාචමොක්ෂ දේශනා කරනදී පිරිසුන්නදී සංඥා නමක් ඉඳලා බුදුහාමක මම ඊට පස්සේ ඉන්නේ. උකටි උකටි වල කරගන්නේ කියලා. බුදුහාම ගන්න ඕනේ ඔක්කොම එක හඳට ඉන්න. එහෙම නැත්නම් ක්‍රියාත්මක කරන්න ඕනේ. තියෙන ක්‍රමේ හොඳයි. එතකන් දන්න දින එක නා ඉස්සර වෙච්ච එක නා කරබන ඉන්නවා. කවදා හරි විරුද්ධ වෙන එක නත් කවදා හරි තේරුම් ගන්න නැතයි. එතකන් හදිස්සි වෙන්න බෑ. ඒකත් අපි හිතන්න ඕන අපේ හිතේ 90ක් මේකට කැමති 10ක් අපේ හිත විරුද්ධයි. ඉතින් ගැටුමයි. ඉතින් අපි කියනවා අර 90 දිනලා 100 වෙනකම් ඔය 10 තරහ වෙන්නේ නැතුව බලන්න ඉන්න. මේ යත කරන්න හදන්න නැතුව මකන්න හදන්නත් ඒවා. බලහින්නකො එනකොට 10 15 වෙයි 5 වෙයි වෙනස් වෙන වෙනසට අන්තිමට එක්ක ওই ප්‍රශ්න වැඩක් නැති වෙනවා නැත්නම් 100 100 වෙලාවක් වෙනවා. ඔක ඇතුළ පිට නෙවෙයි ප්‍රශ්න තියෙන ඇතුළෙම කොටස් දෙකක් තියෙනවා. හෘද වස්තු කියන එක නෙවෙයි මොලේ කියන්නේ. මොලේ කියන එක නෙවෙයි හෘද වස්තු කියන්නේ. ඉතින් ඔය දෙන්න අතර ගැටුම තමයි මේ පිටත පේන්නේ. ඔය දෙන්නගේ ගැටුම නැතනකොට පහත් වෙලා ඒකට පිට අතරට ගැටුමකුත් නැහැ. හැම වෙලාවෙම බලනවා අපේ ඇතුලේ ගැටුමයි මේ එළිය ප්‍රකාශ වෙන්නේ. ඇතුළත ගැටුමක් නැත්නම් නැත්නම් ගැටුමේදී දැනගන්නවා නම් මේ ඉවසීමයි නිවනට මාර්ගය ඉත ප්‍රකාශ කළා ඉතරාට ගියොත් ගැටුම් ඉතින් යම් ප්‍රතිසංශෝධන වාද වෙනවා කියලා ඒ ඉවසීම තියෙනනම් ඒ මත හැමදාම ඇතුලෙන් හම්බෙන්නේ ලාභයක්. තමයි තියෙන්නේ ආදර්ශයක් ගන්නවා මිසක ගැටුමක් ප්‍රතිසංශෝධනය නොකර බැන්නම් කෙරුවාට ඒක නෙමෙයි. ඒකෙන් කවදාකවත් වැඩක් වෙන්නේ නැහැ කියලා ඒකමයි ඔය තේරවාදයේ තියෙන්නේ ලොකු හම්දෝකෙන්ගේ තෙහි කියලා නේද තියෙන්නේ. හරි අධිරාජ්‍යවාදී ක්‍රමයක් වගේ වෙන්නේ. ඔතන නිකන් රහකක් කියන එක දැන් අපි තුල රහකක් කියලා දෙයක් තියෙනවනේ. එතන අපි මේ රහත තුල අපි ළඟ ගැටුමක් ඇති වෙනවනේ. රහතක් අපි හංගගෙන ඉන්නවා. එතකොට මේ රහත කියන එක අපි තුල පැවිදිච්ච නිකන් සම්මුතියක් වගේ දෙයක්. මාරි බාහිර ලෝකෙන් ඇතුළේ ඉච්ච දෙයක් නේ රහත කියන්නේ. ලෝකේ රහත වුණත් අපි ළඟ තියෙනවා නම් අපි ළඟ තව දෙයක් තියෙන මේක නේද? ඒක එළියට දැම්මත් නොදැම්මත් පහත නැත්නම් අපිට දාන්න දෙයක් පිට පිටට දෙන්න දෙයක් අපි තුල පැවතින්නේ නැහැ. ඒ කියන්නේ හංගපු දෙයක් අපි ළඟ නැහැ නේද? ඔය රහත තමයි කෙලස් කියන්නේ. ඒ රහත කියන එක සමානයි කෙලස් කියලා දාපුවම බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කෙලස් හංගන්න හංගන්න පැහැෙනවා. හංගන්න හැඳ කුණු වෙනවා. ඔබ කාට හරි ආරෝචනය කරපො පාඩර ගිහිල්ලා බුදුහාමර දේශනා කළා තියෙනවා ආයති සංගතේ පිණිස මේ කාට හරි වැඩකට එකතු කරලා අපි ඒකට විහාරට එකතු නෙවෙයි අනි මම ළඟ මෙන්න මෙහෙම එකක් වෙනවා දැන් හැම වෙලාවෙම හරි කරදරයි මෙන්න මෙහෙමයි කියලා එයා මේ තාන්ත්‍රික දායකෙක් වෙන්න ඕනේ නැහැ. එයා මේ අධිරවාද කරන කෙනෙක් වෙන්න ඕනේ. Taman එකේ ඉන්න සම උපසම්පදා භික්ෂුවක්. මන්ට මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඒකේ එලි කරන බමනීම කෙලෙස් වලට ඉන්න බැරුව යනවා කියන්නේ. ඒක ඉස්සර තිබිලා තියෙන ක්‍රමයක් ඇතින් නිදර්ශනයක් වෙන්නනවා. පින්න පාදයන්ගේ සිවුර පොරව ගන්න. ඉතින් දන්නා දැන් ආරණ්‍යයේ ඉඳලා මම එළියට ගියාම ඇත්තු අත්වයෝ බල්ලෝ කාන්තාවෝ නාටකාංගනාවෝ යුද්ධ දෙබළු සීරම දකින්න හම්බෙනවනේ. දකින්න හම්බුනොත් ඇති කාමකෝපෙන. දැන් මේ බත් එක හොයන්න යන්නේ. ඊළ එනකොට එන්නේ තව රෝගයක් අරගෙන. ඉතින් කල්පනා වෙනවා යකෝ නොකානිකන් ඉන්න එක හොඳයි මේක අමාරුයි කියලා. ඉතින් කොහොමයි කරන්නේ? චාරිත්‍රය කරන්නත් ඕනේ. ඉතින් අනික කාමරෝ කාමරේට ඇවිල්ලා ආන මොකද අතනීපද ඒ නිසා වාත්‍රය අරගෙන එළියට යනකොට මගදී හිතනවලු කාම ආදාත එනවමයි. ඒකෝට ඒ හම්සු පාත්තදී බඩතුලේ තවවන වාඩි වෙනවලු මේ. වාඩිලා හිතනවාද දැන් මගට බහැලා ඉන්නේ මේ පින්ඳ වාතේ යන්න. ඉතින් ගිහිල්ලා ගේන්න තියෙන්නේ ආහාරයක් නෙවෙයි වහක්. ඒකෝට මේ පිටිපස්සේ හම්සු දන්නවනේ මේ හම්සුරෝ මේ තද ද්වේෂයක් හෝ තද රාගයක් ඇවිල්ලා ලැජ්ජාවට පෙත්තලා කියන්නේ කියලා. එනිසා මේ තරහට නෙවෙයි ඉන්නේ කියලාලු ආයෙත් මේක ඉන්නකම් සංසාර වත්තේ ඉන්නකම් ආහාර යොය දුකක් තමයි. එනිසා හිත ශක්තිමත් කරගන්න අපි මේ සටනක් කරන පිළිසක් මේ කෙලෙස් සතුව හැම වෙලාවෙම ඉන්න ඒ නිසා ධෛර්ය කරගන්න ඕන රාගේ ওই ද්වේෂය මෙනෙහි කරලා අපි යම් පින්න වාදි කියලා. ඉතින් එතකොට අර ස්වාමීන් වහන්සේ පින්න වාදි වයින්නවා. ඒක අර කියනවා නෙවෙයි කියාපාම් කියාපානවා කිරියව්වේ මම අසාධ්‍යයි. මම රෝගාතුරයි. මම ආතුරයි. ඒක අනික් ස්වාමීන් වහන්සේලා අසසනවා. ඉතින් එහෙම පිළිගත් තමයි මේ භික්ෂුන් කියලා කියන්නේ ඔය තිස්ස කියන අශෝක රජුගේ ඥාතියා මේ විශාල ආරපුඩ කාලයක තමයි සොකරජුගේ ශාසන මේ කරන වෙලාවේදී එයා සිවුර ඇඳ ගන්නකොට කිව්වලු අහං අහං බන්දාමිකා කානන පවිච අහං බන්දාමි ගන්නහං පවිචිස්සාමි කානන අපපටිපත්වා අරහන්තං න පවිචිස්සාමි න නිහිත්තාමි කානනං කියලා උන්දම ගාතාවක් කියනවා මම මේ සන්නාහය බැඳ ගන්නවා රිංගනවා කැලේට යුද්ධෙන් දින්න මිසක් මම මේ සිවුර ගලවන්නෙත් නෑ මේ කතාවෙන්නේ නෑ මම මේ සටනට යන්නේ මේක තමයි මගේ යුද ඇඳුම. ඒක බැන්දේ පරදිලා ඉඳ නෙවෙයි. මේ තණ්හාවක් මම අඳින්නේ පරදිලා ඉඳ නෙවෙයි කියලා එහෙ කරලලු කැලේට ගියේ. ඉතින් අශෝක රජුට පස්සේ බොහෝම වෑයම් කළා තියෙන එළියට ගන්න මේ සාසන දේවාද කියලා දෙනවා නෑ. මේ තොපි රහත් වෙලා තියෙනවා. රහත් වුණත් කියලා තියෙනවා ආදාසයක් වශයෙන් කරන්න තියෙන්නේ මේ එන කෙනෙකුට පාර පේන්න කැලේට මෙලා ඉන්නේ කොහොමද? ඒ කියන්නේ අපි නිතරම හිතන්න ඕනේ බල සතුරා දුර්වලයි කියලා හිතන්න ඕනේ. තාමත්ම ප්‍රබලයි. හැම වෙලාවෙම පහර දෙනවා. ඒක නිසා නිතරම සැලකිලිමත් ඉන්න ඕනේ මේ ආශෝක කියන විදිහට එක්ක රහස. ඒකේ ආධිකරණය තමයි අනිත් පැත්ත. හෙලිකිරීම. හෙලිකිරුවොත් රහසට ඉන්න බෑ. ඒ වගේම ආපත්‍ය තියෙන වැරදි අත්තරදි ඒ කාටද කියලා කිව්වොත් ඒකෙන් ආය අපිට නරකක් කරන්න බෑ. ඒක ගුණවතුන්ට දීලා කියන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නක් තියෙනවා මගේ. ඒක හෙලිකිරීමම තමයි ඒකට තියෙන උත්තරේ. ඉතින් ඒකට තමයි බුද්ධ ඥානන්තෝයේ ආපත්‍ය දේශන ආයති සංවරය කියන එක කතෝලික ආගමෙන් තියෙනවා පාප උච්චාරණය කියලා එකක්. පව් සමා කිරීම කියලා එකක් හැම තැනම තියෙනවා. ඒකට මේ විශේෂ සෝක්‍රීම් ශක්තිය ඇති කට්ටිය ඕනේ නැහැ. සම මට්ටමේ තමන් වගේම එකම ප්‍රශ්නතරය රකින්න කෙනෙක් කියන්න හම්බ වෙනවනම් හරි ලේසි. අර ආසවත්තානිය ධම්මවල තියෙන්නේ එහෙම නෑ කවුරුත් නෑ මට එහෙම කියලා දෙන්න මම තමයි දන්නේ කියලා අන් ඉන්න ගන්න. එතකොට ඉවරයි. මේ නාරිපුත්තු ස්වාමීන් වහන්සේ සිවුරු අඳිනකොට සිවුරු කණේ කොනේ එල්ලීලා තියෙනවනම් හත් අවුරුදු සාමනීර තමයි කිව්වේ ඕ ස්වාමීන් වහන්සේ උන විවුරෙල් එනවා කියලා. අනේ එතනම දන ගහනකොළු මේ කාරණාවට ආයස්මතුන් මත වැඩි වැඩිම. විවුරු නැති එදා පොය කියච්ච හත් අවුරුදු සාමනීර පෙන්ලා දෙනකොට මේ කාරණාවට ආයස්මතුන් මත වැඩි වැඩිමන් කියලා අනේ මට සමා වෙන්නේ කියලා ආයසූර ගලවලා ආයසූර ඇඳගෙන ගියාලු අර පොඩි කාට පේන්නේ. ඒකට බලන්න කවදාකවත් ওই ප්‍රශ්න දෙකම ඉන්නේ නැහැ. හංගිල්ලක් අතේ නෑ අපි ළඟ බව තියෙනවමයි. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නෑ. නමුත් අපි ඉන්නේ වැඩ කරන පිරිසක් එක්ක අපිට තියෙන යතන දැනුම් දෙන එකයි මට මෙන්න මේ දුර්වකම් තියෙනවා කියලා. ඒකන මේ පවාරණය කරලා කියනවා කර කරනවා කියලා කරා. වස්තමාලානි යොදනවා පවාරණය කියන්නේ දිත් එනවා දුත් එනවා පරිසංකායවා වදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ ප්‍රතිකරිස්සාමි. ඊ ලෝකේ කවදාකවත් හොඳක් තියෙනවද කියලා? අනේ මගේ වැරද්දක් තියෙනවා මට කියලා කිව්වන් කියලා කිය පැවරුමක් ඒක කරන්න උදොර ලැජ්ජාවක් නේ. පැවිදි නෑ. ඒ දෙනිතර ආපත්‍ය දේශනා කරනවා. ඒකම ප්‍රථම බලා මේ පවාරණය කරන දවසේ ඔච්චරමයි කියන්නේ. අනේ ආයසුතුනි මගේ දැකීලා හෝ අහලා හෝ දැකෙන් හෝ මයි ළඟ වැරද්දක් තියෙනවා නම් කරුණා කළා මට කියන්න මම ඒක දැක්කොත් මම හදාගන්නම්. වෙන කවරම කවදාකවත් නැ වෙන කොහොම තරම් එක නිහිනකමක් විදිහට පේන්නේ. මේකෙදි නෑ මේකේකට හේතුව මේ පව් න්‍යාස්තික වචන කියන රහස් නැත්නම් කෙලෙ හංගන්න හංගන්න දිනනවා. එළියට දාන්න දාන්න පරිදි. ඉතින් අපි කරන්න හදන්නේ ඒක මේ හැමදාම ලොකු සංස්ථාවක් කියනවා මේ දුක එලි කරගන්න එකයි. මේ දුක අපි ළඟ හැංගෙන්න හදන දුක බේත් බීලවත් වේදනානාශක කාලවත් බාම් කාලවත් යට කරන්න බෑ. යට කරන්නේ කරන්නේ සංකාර දික්කේනවා. බින්දපා. කාටා. ඉතින් දේශනා කර දිනවා තථාගතප්ප වේදිතෝ ධම්ම විනෝ විවටෝ විරෝචති න පටිච්චාන. මේක එලි කරොත් බබලනවා. හැංගුවොත් කුණු වෙනවා. අධර්මයේ වුණත් එලි කරොත් බබලනවා. ඉච්ඡර පවතින කෙනා එලි කරාන කියලා. හැබැයි එලි කරනකොට අසත්පුරුෂයෙකුට කියන්න එපයි කියනවා. සත්පුරුෂයෙකුට ගුණාශීලක කෙනෙකුට කිව්වහම හරියන එහෙම නැත්තම් ඉති වෙන්නේ අර කෙලෙස් වලට කෙලෙස් බැඳෙන ගතියක් එනවා. නැත්තම් බුදුදාන ආන්තයේත් කියලා දෙනවා සජීවී ශාසනය කියලා කියන්නේ ශාසනයේ පණ කියලා කියන්නේ ආයතිකම් වලදී. වැරද්ද කියලා වැරද්ද කාන තව කෙනෙකුට කියලා හදා ගන්න ගන්න උත්සාහය තුළ ඒ පුත්කලයා තුළ සීල සමාධි ප්‍රඥා තුනම වැඩිනවා. මම බණක් කිව්ව මට මතකයි එවැනි කටයුත්තකදී දස පාරමිතා පිළිගන්නේ. පාරමිතා 10ම එක සැරේ පිළිනවා. තමන්ගේ වැරද්ද බාර ගන්නවා. ඉච්ඡර වටින දෙයක් මුළු මනුස්ස ජීවිතේම නැහැ. වැරදි තියෙනවා අපි ළඟ ඇති වෙන්න හංගන්න ගිය ගමන් පරාදයි. හංගන්න ගියම වැදිනවා. එලි කරන්න තරම් සතුටුදායක කෙනෙක් හම්බුනොත් එලි කරොත් ආය මොකොත් නැහැ විදපීර විදපීර විසප්පුවක් තරෝපී ගතින විසප්පුවක් පුපුරලා ගියා වගේ ආමේ මේ කුරුලාවක් කරලා ගියා වගේ පුදුම ශාන්තියක් තියෙනවා. ඉතින් ඒකයි අපි මේ <clears throat> භාවනා කරන පිරිසක් මැදට වෙලා ඔච්චර ගෙවාගෙන ඉන්නේ මොකද අපිට වැරදුනොත් කියන්නේ සහචරයෙක් ඉන්නවා. සම්බ්‍රහ්මචාරී ඉන්නවා කියනවා කියනවා. <clears throat> එයා රත්තරන්ින් හදපු කෙනෙක් නෙමෙයි. එයාත් ඒ වගේම පව් තියෙන කෙනෙක්. නමුත් අපි දෙන්නර දෙන්න හේතු වෙලා ඒකට කියන්නේ අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්පාපණය. එකිනෙකාගේ වචනෙන් එකිනෙකා එකිනෙකාව සෝවා තැබීමේ මතකොටු දෙකක් මිටි දෙකක් එකිනෙකට හේතු කළා කියන නැතෙන් නැතුව තිබ්බා වගේ යන්න පුළුවන් නම් සාසනේ තියෙනවා. අජත්ත බහිද්ද කියලා කියන්නේ ආනාපා ඒක ගැඹුරකට යන්න පුළුවන්. නමුත් කිතියෙන් කියනවා නම් එක සංසිද්ධියක් එකක් නෙවෙයි රාශියක් කියලා පිළිගන්න. මොනම දෙයක්වත් සිද්ධියක් ලෝක වෙන්න බෑ දෙකක් ගැටෙන්න. අප්පුඩියක් එන්න බෑ අත් දෙකක් වදින්න නැතුව. දෙබසක් එන්න බෑ දෙන්නෙක් නැතුව. උණුසුමක් එන්න බෑ දෙකක්වත් එන්නේ ඇතිල්ෙන්නේ නැතුව. ඒ නිසා මට හුස්ම ගන්නවා කියලා කියන්නේ එකක් නෙවෙයි දෙකක්. කීන්තියක් යනවායි කියලා කියන්නේ එකක් නෙවෙයි දෙකක්. එකක් කායික කොටස එකක් මානසික කොටස කියලා දෙකට කඩනවා. ඉතින් ඒක බලාන බලාන බලාන බලාන යන්න ගියාම Taman ගණ්ඩ යනවා කඩේකට කියලා මැනිකක් අරගෙන ඉන්නද බොහොම වටිනවා. හොඳට බලනකොට පේනවා පැලිරක් තියෙනවා. කායික පැත්තකදී. ඊට පස්සේ කියනවා මේ මේ මැනික කවුද මේක පැලිරක්. ඊට පස්සේ මේ මේක හොඳ මේක ගන්නෝ කියලා. ඒකත් අරගන්න. ඒක හොඳට බලලා දැන් ගන්න ඕන මෙන්න කියනකොට ඒකෙත් පැලිරක් තියෙනවා. ඒකක් තියෙනවා. කොහොම බල බල බල බල යනකොට හැම මැනිකමකම පැලිරක් තියෙනවාමයි කියලා තේරුම් අරගත්තොත් එයා දන්නවා ඉක්මන් වෙන නරකයි මිලදී ගන්න. ඒ වගේ බැලුවොත් ඕනම සංසිද්ධියක දෙකක් තියෙනවා. එක ඝණයක්, එක ආත්මයක්, සාරයක්, මණ්ඩයක් නැහැ. ඒක පැලිරක් තියෙනවා කියලා දැනගන්න තමයි නාම රූපයි කියන්නේ. මානසික පැත්තක් තියෙනවා, කායික පැත්තක් තියෙනවා. මේක බල බල ඉන්නකොට දැන් මම භාවනා කරලා මට මේක තේරෙමයි කියලා හිතමු. මට තේරෙනවා ආශාසයේ හැපීමක් තියෙනවා, හැපෙන බව දාන්න ගතියක් තියෙනවා. පිට වෙනවා තියෙනවා, පිටවීම දාන්න ගතියක් තියෙනවා. පිටිම දිගයි දිග බව දන්න ගතියක් තියෙනවා. ආදි වශයෙන් බල බල ඉන්නකොට දැන් මෙයා මෙතන ඉඳගෙන භාවනා කරනවා. එයා කහනවා නලියනවා එහාට දඟලනවා මෙහාට දඟලනවා ඉතින් අපි දන්නා එයාට භාවනා හරි කිල්ල නැහැ. නමුත් එයාගේ හැපෙන වෙලාවේ හැපීම දැනීම එයාට තියෙන බව ඉතින් භාවනා කරත් නැතත් ඒක එහෙමමනේ. ද එහෙම නැත්නම් භාවනා කරන්නේ නැත්නම් නැති කියලා දිනනවා. ඒකවල තේිනවා මෙයා භාවනා කළා වැරදුනාට මෙයාට මේක දැක ගන්න බැරිනට මෙයාගේ මේකමයි. මෙයා අවුද්දෙක් වෙන්නේ නැති මෙයා භාවනාවට අකමැති කෙනෙක් වෙන්න පුළුවන්. එයා හරියන්නේ නැති කෙනෙක් වෙනකොට මයේ මේ තියෙන සංසිද්ධිය භාවනා කළත් නොකළත් මේක ලෝක න්‍යාය ධර්මයක් මට අයිති දෙයක්වත් බුදුහමට අයිති දෙයක්වත් නෙවෙයි. උන්වහන්සේ පෙන්නලා දීපේක විතරයි කරේ කියලා තමන් සංසිද්ධියක් අඩු ගන්න පළු දෙකක් එකතු වෙලා තියෙනවා. දෙක නෙවෙයි තුන හතරක් තියෙන්න පුළුවන්. ප්‍රධාන පළු දෙකයි කායික සහ මානසික නාම රූප. ඒක තමයි සත්තුන්ගේ තියෙන්නේ. ඒ තමයි පිරිසංගේ සත්තුන්ගේ උනත් භාවනා නොකලත් මිත්‍යා දෘෂ්ටිුණක් තියෙනවා කියලා අර තමන්ට මෙහෙමනම් එයාටත් එහෙමයි කියලා සංසන්දනේ බහිද්දා. තමන් තුල කරන එක අධ්‍යාත්මක. තමන් අත්දකින්න දෙයි. ඒකෙදිත් කියනවා ගැඹුරට යනවනම් දැන් නාසිකාග්‍රේ හුස්ම වදේ වෙලාදී මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා කියලා දකිනකොට ආනාපානයේ අධ්‍යාත්ම වශයෙන් නාම රූප දකිනවා. එතකොට ආනාපානයේ පිට ශරීරයේ වෙන තැනක කැහිල්ලක් ඇති වෙනවා. එතකොට එතන <clears throat> කැහීමට හේතුකුත් තියෙනවා කැහීම දැනගන්න ගැටියකුත් තියෙනවා දෙකක්. එතකොට මෙතන අධ්‍යත්ත වෙනවා අරක බහිද්ද වෙනවා. ආනාපානියේකොට නම් ආනාපානෙන්තර කයේ වෙන දේවලුත් බහිද්ද. ඉතින් අධ්‍යත්ත බහිද්ද කියන සීමාව ඕන විදිහට වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා අන්තිම අන්තිමට ඇතුළට ඇතුළට යන්න යන්න යන්න ගියාම අධ්‍යත්ත බහිද්ද සීමාව සීමාවේ සීමාවේ මැදට මැදට එනවා. කොහොම හරි ආනාපානෙ හිත කියනකොට කයේ කැහිල්ලක් ආවොත් ඒක බහිද්ද වෙනවා. ආනාපානෙ අධ්‍යත්ත වෙනවා. දැන් මම බුද්ධලේක වශයෙන් බලනකොට මාතුල වෙන දේවල් ලැජ්ජත් වෙනවා, බාහිර ඉන්න මිනිහා බහිද්දා වෙනවා. අන්න ඒ විදිහට අජ්ජත් බහිද්දා කියන්නේ පණවන ලද දෙයක්. හැම සිද්ධියක්ම දෙකකින් සිද්ධ වෙන්නේ කියලා. ඒකට මේ ඒක මතු කරලා දෙන්න ඔය සෙන් ෂෝටෝ සෙන් වල තියෙනවා උපමාවක්. එයා කියනවා හොඳම දක්ෂම ගුරුවරයා, ලෝකෙම ඉන්න දක්ෂම ගුරුවරයා. ඉතාමත්ම මේ සද්ධාවන්ත ගෝලෙක් ඇවිල්ලා මට පොන්දේක ශාස්ත්‍ර දෙන්න කියලා. දෙන්නම්. මොකද භාවනා කරනවා කරපන්. මොකද්ද භාවනා? තනියතේ අපුඩි රද්ද මොකද්ද කියලා. තනියතින් අපුඩියක් ගහුවත් එන රද්ද මොකද්ද? ඉතින් අර මංසය ඉතින් බොහොම වන්දනා කරලා ගිහිල්ලා තෙරුවන් නමස්කාර කරලා ඉතින් භාවනා කරනවා තනියතේ අපුඩි රද්ද. ඉන්න මොනකට හිතයක් නැති ආන ඉඳලා ඉඳලා ඉඳලා අවුරුදු 7-8 ඉන්නවා. තනියතේ අපුඩි රද්දයක් නැහැ. අර මේ කුටි ගාතේ රද්දා දිනවක බිත්තියට කන තියලා ඒ දෙදෙකල අහන බලන්නේ ඉතින් බලන්නේ හිටියා. ඉතින් බලන්නකෝ පාතම වාත්තේ නැහැ. තම් බලන හොඳට බලන්නේ කිව්වා. බලාගෙනකෝ දැන් කට්ටි එනකොටත් එනවලු කියලා. මේකත් අමුදේ කියන මම දවස් තුනක් ඇවුනේ කිසිම දෙයක් නැහැ නේ කිව්වා. ඉතින් ඒ වගේ තනියට යප්පුඩියක් නැහැ. ඉතින් ගුරුවරයාට ශ්‍රද්ධාවෙන් අහගෙන ඉන්නවා. මේකෙන් පෙන්වන්න හදන්නේ ද්වයතාවය කියන එකක් තියෙනවා. කාසියක් ගත්තොත් ඒ පැත්ත මේ පැත්ත දෙකක්. පොතක් ගත්තොත් ඒ පැත්ත මේ පැත්ත දෙකක්. සිද්ධියක් ගත්තොත් හොඳ නරක කියලා දෙකක්. හැම සිද්ධියක්ම සිද්ධියක් බාටපත් වෙන්න දෙකක් ඕන. ඒ නැත්තම් සිද්ධියක් වෙන්නේ නැහැ. ඒ කේස් එකක් එන්නේ නැහැ. ආන්න මේක දකින්න එක තමයි නාම රූප පරිච්ඡේදය. මේ අහනකොට නම් මේක ඉතාම ගැඹුරු නායෙන් හුස්ම ගන්න බැරි තරම් එකක් තියෙන්නේ. මොකද මේ මහ ලොකු දෙයක් නෙමෙයි මේ කියන්නේ. ඕන්න සාමාන්‍ය මිනිස්සු තේරුම් ගන්න පුළුවන් දෙකක ගැටීමක් නැතුව සිද්ධියක් වෙන්නේ නැහැ. ඒක තමයි අයිසෙක් නිව්ටන්ගේ නීතිය තියෙන්නේ සරල රේඛියව ගමන් කරන දෙයකට තව දෙයක් වැදුනොත් ඒකේ ගමන්පතේ වෙනස් වෙනවා. වෙනස් වීමේ ස්වරූපේ වදින වේගයට සමානයි. එතන බුදුරජාණන් වහන්සේ කිව්වා ආයතනයකට ඇවිල්ලා අරමුණක් වදිනවා වදිනකොට ඒ විඥානය පහළ වෙනවා. ඒත අද්වාරයේ ආරම්මණයයි ප්‍රමාණය හැටියට විඥානය වෙනස් වෙනවා. ඉන්නා මේ දෙකේ අතර ගැටීම මේක ඇති වෙනවා. ඉතින් ගාම කවුද මේ කාල්මාක්ස් මාගුව සින්තසිස් තින්සිස් ඇන්ටිසිස් ඇන්ටිතිසිස් සින්තසිස් කියලා. සිද්ධ වෙන නමකට යමක් ඇල්ල වැදුනොත් ඒකේ අලුත් දෙයක් පහළ වෙනවා. ඉතින් වැදීම තමයි අපි මේ භාවනාවට ගන්න මේ ගැටීමේදී ඒ දෙක නාම රූප වශයෙන් දෙකට ගන්න එකක් නාමී කොටසක් අනික නැත්නම් කායික මානසික මේ නාම රූප වශයෙන් කරලා පෙන්වනවා. මන්දර කියනකොට මට තේනවා මේ හුස්ම ගන්න බැරි අමාරු ගැඹුරක් මේකේ තේරෙනවා. නමුත් එච්චර ගැඹුරක් ඇති දෙයක් නෙවෙයි මේ මේ ඉගෙන ගත්ත කෙනෙකුට තේරුම් ගන්න එච්චර අමාරු නෑ. හරියට අපිට වේදනාවක් ප්‍රකට වෙන්නේ නැහැ උපේක්ෂාවක් නැත්නම් කියනවා කිසිම දුක දෙන්නේ නැත නැත්නම්. ඔව්. කියන්නේ කවදාකවත් කළු පාටක් ලෝකේ ඇති වෙන්න බෑ සුද්ධ කියන එක නැත්තම්. කවදාකවත් ඝනකමක් ලෝකේ පවතින්න බෑ මෙලෙක්කම නැත්තම්. කවදාකවත් උණුසුමක් තියෙන්න බෑ සීතල නැත්තම්. ඒ නිසා අපි එකක් නැති කරලා අනිතේ ගන්න ගියාට පස්සේ තමයි ඔය ගැතුම තියෙන්නේ. දෙකම එක වෙලා ගත්තා නම් කළු සුදු දෙකම එකයි කියලා එන්න ලෝකේ ගැතුමක් නැහැ. අපි මේකේ සැප ගන්න හදනවා දුක නැති කරලා. කාසියේ නෝන පැත්ත මට දෙන්නේ කියන පොල් ගහ පැත්ත නැතුව. නෝනා පොල් ගහයි දෙකම එක කාදීනේ. නෝනා පැය මුහුණ විතරක් <clears throat> මට දෙන්න කිව්වට එන්නේ නැහැ නේ. ඇඳුත් තමයි ඇදිලා ඉන්නේ. ඉතින් ඒක දන්නේ නැතුව අපි කියන්නේ මට සැප විතරයි ඕනේ. මට හොඳ විතරයි ඕනේ. මට මේ සුභේ විතරයි ඕනේ කියලා. ඉතින් බුදුසෙනාද කියනවා මෝඩ જાතිය. මේ දෙක එකට ගැට ගහලා තියෙන්නේ. එකක් ඉල්ලනවා. මුළු සංසාරම අපි කෙරුවේ උකයි. අප ඉල්ලනවා නම් දුක හම්බ වෙනවා. මම ඉතින් සැප දුක දෙකම ගන්නත් නැහැ කිව්වට පස්සේ එක්කෝ ඒක අඥාන උපේක්ෂාව. නැත්නම් මෝඩකම නැත්නම් නෝන්ජල්කම කියලා හිතනවා. බුදුහාමුදුත් එහෙනම් නෝන්ජලෙක් වෙනවා. එහෙමනම් මොකද කියන නොදැන නෙවෙයි දැකලා කොහොමද දකින්නේ? අස්මනා අපිට ආනාපානය පාස බලන්න ඒ දෙකක් තියෙනවා. අඩුම දෙකයි ඕනි නම් රූප එක කොට ගන්න නාම හතරට කඩලා පෙන්නන්න. නැත්නම් රූපත් හතරට කඩලා ඒක ඉතින් ඒ බුදුජානකගේ දේශනාවිලා ඇහැරියට මූලික කොටස් දෙකයි. ඉතින් මේකට අපි කියන සංස්කාර. සංස්කාරයක් වෙන්න දෙකක් ගැටෙන්න. එක ගැටීමක් නැත්නම් කිසිම දවසක මොනම සිද්ධියක්වත් ලෝකෙ වෙන්නේ නැහැ. අලුත් දෙයක් ඇති වෙන්නේ නැහැ. ගිනි පුපුරක් එන්නෙම නැහැ. ගිනි ගලට යකඩයක් ඇල්ලුවේ නැත්තම්. හොඳයි අද නම් මේ මෙල්බන් වලට ප්‍රශ්න අහන්න වෙලාවක් දෙන්න විදියක් නැහැ. කාලේ හැමාරයි. මේ පැත්තේ ප්‍රශ්න තියෙනවද දන්නේ නැහැ. ප්‍රශ්න කීපයක් තියෙනවා සමහරවිට මේ වෙලා නැත්නම් අහන්න ප්‍රශ්නේ අහන්න වෙලා දෙනවා පස්සේ උත්තරේ දෙන්න. ප්‍රශ්නේ කියන්නේ. ආ මේ එකක් තියෙනවා විපස්සනා භාවනාවේදී ඒ ඒ එනේන චිත්තක්ෂණයේදී ඇතිවන සංස්කාරමුණු මත සමාධිය නොකඩවා පවත්වා ගන්න කෙසේදයි කරුණාවෙන් පහදා දෙන මෙලිය. නැවතත් නැවතත් නැවතත් මේ ප්‍රශ්නේ කියන්නේ විපස්සනාවේදී ඒ ඒ ඒ එන චිත්තක්ෂණයේදී ඉවර සංස්කාර අරමුණු මත සමාධිය නොකඩවා පවත්වා ගන්න කෙසේදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔය ඒක විපස්සනා සමති කියලා වෙනසක් නෑ දෙකටම තියෙන්නේ සමතනුග්‍රහිතය කරන්න ඕනේ වැඩිඵල ආශ්‍රය කිරීමෙන් භාවිත බහුලීකතාවෙන්ම තමයි. නැත්නම් ට්‍රයල් ඇන් එරර් මෙතඩ් එකෙම දිගකල් ඉඳිල්ලෙන් තමයි ඉතින් කෙටියෙන් මතක් කරන්න තියෙන්නේ. ඊගා කොටස මොකද්ද ප්‍රශ්නේ? ඒකේ කියනවා විපස්සනා භාවනාවේදී විවිධ පැතිකඩ දක්මින් සමාධිය පවත්වා ගන්නේ කෙසේද කියලා. ඒත් බොහෝ වෙලා බලන ඉන්නකොට විවිධ පැතිකඩ පේනවා. එකම කෙනෙක් වුණාට ගොඩක් කල් ආශ්‍රය කරනකොට එයාගේ මෙතෙක් කල නොදැක්ක ගති ලකුණු දකින්න වගේ භාවිත කිරීමෙන් බහුලීගත කිරීමෙන්මයි නැවත ඒ දේම ඇසුරු කිරීමෙන්මයි විවිධ පැතිකඩ බලන විවිධ පැතිකඩ බැලීමේ ආසාවක් ඕනේ නැහැ. වැඩි කාල ආශ්‍රය කරනකොට විවිධ පැතිකඩ දැකීම ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. මම කියන්නේ ඊයේ දේශනාවේදී අර සමාදාන චිත්තං ඒක සමාදාන කරුවට විමෝචන චිත්තාන් අක සීමා සීමා ඒක මේක ඒ ඒ කියන ඉතර කරුණු කියුනේ නැද්ද නැත්නම් අපිට ඒක අර ටෙලිෆෝන් එක කටුන් නිසා ආගන්න බැරුණාද දන්නේ දෙකම දෙකම තියෙන විමෝචන කියලා කියන්නේ අර සමාදාන් චිත්තං වෙනකොට මේ සංසාරයෙන් ගැලවෙන්න ඕනේ මේ කෙලෙස්මට අයින් කරන්න පුළුවන් යුන්ගේ යුතුයි කියන එක සංසාරේ ඉස්සල්ලාම වතාවට මතක් වෙනවා මම වෙන් වෙන්නයි මේ කටයුතු කරන්න මෙවුවා හොද හොදා තියාගෙන ඉන්න දෙයක් නැහැ මේකේ මම වෙන්න වෙන්න ඕන කියලා මුංචිතු කම්මිතාවේ නැත්නම් මේ සංසාර බය සංවේග පහළ වෙනකොට තමයි මමමයි මේක අල්ලගෙන ඉන්නේ මට පුළුවන් මේකෙන් වෙන් වෙන්න මම වෙන් විය යුතුයි කියන හැඟීම තමයි මං හිතන්නේ ඒක මම කියන්නම් උත්සාහ කරා. ඌව සාමාන්‍ය මෙල්බන් වලට කියන්න වටින්නේ නැහැ ඒකයි වෙලා තියෙන්නේ. අල්ලගත්ත කට්ටියනේ අර අනේන්ද්‍රිය පරිපත්ති විඥානය එන්නේ අතර මැදට තවනස් මේක උගතලාට සමතේ සමතේ කෙලවරට තමයි අනේන්ද්‍රිය ප්‍රතිපද විඥානය එන්නේ එතකොට තමයි ඇති හැටිය පේන්නේ. එතකොට තමයි සමාහිත කරලා මේක වෙන් වෙන්න පුළුවන් කියන හැඟීම ගන්න බුදු සම්‍යද්දෘශ්‍යම තියෙන්න ඕනේ. ඉතල මිනිස්සු ඉතල කරලා තිබුණා සමතේ නමුත් ඒකත් ඒ වෙන්වීමේ අදහස ආවේ නැහැ. ඒගොල්ලෝ හිතුවා මේක වෙන්වීමේ කටයුත්ත දෙවියන් වහන්සේට බාරයි කියලා. නැත්තම් මරණයෙන් එහාට කියලා මේ විමෝචයන් කියන මමම මේක කරගන්න ඕනේ මම්මයි අල්ලගෙන හිතාන හිටි බදාන හිටිය කියන හැඟීමෙන එක මේ විපස්සනාවේදීම මේ සම්‍යද්දෘෂ්ටික සාසනයක පමණක්ම සිදුවෙන දෙයක්. ඉතින් මේ මගේ වෙලා තියෙන්නේ මම ওই පැත්තට වැඩි කතා කරන වැඩි නිසා මට මෙල්බන් එන්න හම්බෙන්නේ නැති වෙයිද කියලා සැකයක් තියෙනවා. ඒ අපිට හොඳයි වුණා අපි දැනගන්න ලැබෙන කෙනා එන අපි අදින් නවත්තන්නද? හොඳයි හොඳයි අපි හොඳයි. එහෙනම් අපි මෙතනින් නතර වෙනවා. තෙරුවන් සරණයි.